හොඳයි පෙරවන් සර්ණයි සියලු දෙනාටම අදත් අපි <clears throat> වෙනදා සුපුරුදු පරිදි අපේ මේ ධර්ම සභාවට අපි විශේෂයෙන් ආරාධනා කර සිටිනවා අපේ ගරුතර අලව්‍ය අනුමුදස්ස ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කර මේ තථාගත ධර්මයෙන් ඉදක් දේශනා කරන්නේ පෙරවන් සර්ණයි ත්‍රිවසනයි නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්තුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වී පෙන්වවදාල තුන් ධර්මය අපට ඉගෙන ගන්න ලැබෙනවා කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් මොහොතේ මිනිසත් බව කියන දේ තුලින් නියම ප්‍රයෝජනේ ගත්තාවය. එනිසා මේ ලෝකේ මේ ලැබෙන උතුම් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු දහමට අනුව ජීවිතය හැඩගස්වා ගන්න පුළුවන් නම් අපි සියලු දෙනාට ඒ සත්‍ය දර්ශනය කරා යොමු වෙන්න පුළුවන්. අපි හැමෝටම තියෙන ඕන ගතියක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන තැනදී අපි තුළ මේ මාර්ගය උත්පාදනය කර ගැනීම සඳහා යෝනිසෝ මනසිකාර්ය කිරීමට ඇතිවතින් විමසන ගතිය එකට කියන පටිපුච්චාර විනී තපස් වෙන දේ එහෙම නැතුව යම් කිසි කෙනෙක් දහමක් අහපු තැනදී අහන දහම හේතුඵල දහම නිශ්චිත වූ දෙයක් නම් අත විමුක්තියට පත්‍ය දෙයක් නම් ඒක අහපු තැනදීම අපි විතර තේරුම් ගැනීමක් නැත්නම් ඒක ඒ විදිහට පේනවා නම් එතන එයාට මේ සත්‍ය දර්ශනය හම්බෙන්නේ නැහැ. සමාධි යෝනිසෝමනස්කාර උත්පාද වෙන්නේ නැහැ. ඒක බුදුරණවහන්සේ පෙන්වා කියලා කියනවා අඟුච්චිකාය සුදේශනාවක. ගැඹුරු බව අන්තර්ගත ගැඹුරුයි කියලා කියන්නේ පින්මුතුනි අපි අහපු තැනදී අපට අර්ථ ඉවර කර ගැනීම සඳහා අර්ථය මතු කර ගැනීම සඳහා ඇතුළතින් පටිපුච්ච ආයතන පෙරලා ප්‍රශ්න කිරීමක් එක හිස්මන ගැටයක් තියෙන්න ඕන. ඒකයි ගැඹුරු වෙයි කියලා කියන්නේ. ගැඹුරු කියන දේ අපිට බෙදලා වෙන් කරලා හම්බෙනවා නම් ඒක අපට ගැඹුරු බව හම්බෙලා නැහැ. ගැඹුරු බව හම්බවන්නේ දැන් ඉන තත්ත්වයේදී. හැබැයි දිනු වෙනකොට සමාව තුළ දිනු වීමකදී තමයි ඒ ගැඹුරු දේ සමට වැටෙන්නේ. සමාව තුළ දිනුවක් නැතුව ගැඹුරු දේ තේරෙනවා නම් ඒක ගැඹුරු නෑ. බහලා තියෙන මහා නිදාන සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ හරිම සරල දෙයක් වගේ මට වැටහෙනවා. බුදුරණවහන්සේ දේශනා කරන මාහිවං ආනන්දාවච්ච මාහිවං ආනන්දාවච්ච ආනන්දම කියන්නේ කොහොම මේ පටිසම්පාදයේ ගැඹුරු ගැඹුරු අර්ථ තියෙනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක සරල වශයෙන් වැටහුණේ ඇයි? ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සත්‍ය දක්ෂ පුදාර්ශනයට යොමු වෙච්ච නිසා තමයි ඒ සරලයි කියලා හිතුවේ. සාරවත්තා ඥානය තියෙන බුදුරජාණන් වහන්සේ කියන එපා කියන්නේ ලෝකේ ලෝකයාගේ ඇහැට මේක අහුවෙන්නේ නැති බව බුදුරණාහි රූපවල පෙන්නනවා. අපි තුල දියුණුවක් නොවි අපට සරල බවක් නැත්නම් අපට ගැඹුරුවේ විග්‍රහයක් හම්බ වෙනවා නම් පටිකුච්ච විනිතාවකින් තොරව අර්ථය ආධ්‍යාත්මී නුවණින් විමසීමකින් තොරව තමා තුළ ප්‍රඥා වර්ධ වීමකින්තරව එයාට ඒක ගැඹුරු දෙයක් නෙවෙයි ගැඹුරුයි කියලා හිතුවට එහෙනම් මෙන්න මේ විදිහට ගැඹුරු ශුන්‍යතාවෙන් ඉස්මතු වෙන ශුන්‍යතාවය කියන්නේ හිස් බව කියන දැන් අපි දැනගෙන හිස් බව කතාව නෙමෙයි ආත්මයට සහ ආත්මයට අතීත ශුන්‍ය බව මෙන්න මේ ධර්මයක් හම්බෙච්ච තැනදී අනයා ඒක පෙරලා ප්‍රශ්න කරන්න කතං කති කොන් අත්හසි මේ අර්ථය මොකද්ද කින් අත්හස් මේ අර්ථය මොකද්ද මෙන්න මේ විදිහට මෙහි අර්ථය විමසන්න යොමු වෙනවා පෙරලා ප්‍රශ්න කිරීමකට මෙන්න මේ බව ධර්මයේදී හම්බ වෙන්නට ඕන ඒක තමයි ගැඹුරු ධම්ක හම්බ වෙන දේ අපි අහපු තැනදී මේක තේරෙනවා නම් අපිට ඒ අපිටුලින් පටිපුච්චා විදිතා වෙන්නේ නෑ. එහෙමනම් එයාට මේ ධර්මයේ ගැඹුරු වෙලා නෑ. බෙදලා වෙන් කරලා අපට තේරෙනවා නම් අපි තුල වර්ධනය වීමට විතරෝ එයාට ඒ ධර්ම හම්බෙලා නෑ. ඒ ධර්ම ඇහෙන තැනදී අපි තුල වර්ධනය වීමක් එන්නට අර පටිපුච්චා විදිතා කියන අධ්‍යාත්මයේ ප්‍රශ්න කිරීමෙන් ඉක්මන ගතිය අවශ්‍යයි. එහෙමනම් පින්වතුනි බලන්නට ඕන කල්පනා කරලා විමුක්ති මාර්ගයක් වෙනවා දෙන ධර්මය සත්‍ය දර්ශනයක් වෙනවා දෙන ධර්මය අපට ඇහෙන තැනදීම අපට වැටුණා නම් අපට තේරුණා නම් එහෙනම් එක්කෝ සාරිපුත් ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් බාහිදාල් කිරිය වගේ කෙනෙක් කිපා විඤ්ඤා මහා ප්‍රඥා ඒ අය වුණත් තා කෙටි කාලයකදී යෝනිසු මනසිකාරයේ සපටිච්චා විමුක්තාවට යොමු වෙලායි සම්මාදිටටපත් උනේ. එහෙම නැත්නම් එයාට හම්බෙලා තියෙන්නේ ධර්ම ප්‍රතිරූපකයක්. ප්‍රතිරූපකේ මොකද වෙන්නේ? ප්‍රතිරූපක ගැන විස්තර කරලා පෙන්නනවා. ධර්මයේ එක්ත සූත්‍රයේ වැරදියට ගත්තට පස්සේ ප්‍රතිරූපකයේ එයා පද ව්‍යංජන වලින් බෙදා වෙන් කිරීමේ ප්‍රතිරූපකයක් එයාට හම්බ වෙලා අර්ථය ධර්මය විනාශ කරනවා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. දේශනා සූත්‍රය බුද්ධ වචනේ ඒ සූත්‍ර දේශනා නිවැරදිව ගත්තාමයි ප්‍රතිරූපක පද ව්‍යංජනයක් එයාට හම්බෙන්නේ නැත්තේ. ඒ කියන්නේ දැන් බෙදලා පද වලින් බෙදලා වෙන් කිරීමක් අද අපට අර්ථයේ ධර්මයේ පදවලින් බෙදලා වෙන් කිරීමේදී හම් වෙනවා නම් ඒ හම් වෙන්නේ ප්‍රතිરૂප කියන්නේ. අර්ථයේ ධර්මයේ පදවලින් බෙදීමකින් නෙමෙයි ඒ ප්‍රතිરૂපකයකින් නෙමෙයි හම්බ වෙන්නේ පටිපුච්චාවනිතාව අද ගොඩක් ක්‍රියාවට අපි කැමති මේ ධර්මයේ මේ පදවලින් බෙදලා නැත්නම් ව්‍යාකරණයක් නැත්නම් විස්තරයක් කරලා අපි තේරුම් ගත්තා කියලා විතර ගන්න මුත් එතන ආර්ථේ ධර්මයේ වැහිලා ගිහිල්ලා. බුදුරණස් ලස්සන දෙක වෙන ආර්ථේ ධර්මය විනාශ කරනවා බහනවා. ඒ පද වෙන්නේ ප්‍රතිරූපකයක් ඇවිල්ලා සූත්‍රේ වල පිට අරගෙන. සූත්‍රේ නිරෝධියට ගත තැනයි තමයි පදවන්නේ ප්‍රතිරූපයක් ඉන්නේ නැත්තේ. එතන තමයි අර්ථ ධර්මයේ අනුමයේ යන ධර්මයත් ඒ කාරණියා තමයි ගැඹුරු බවක් යාට හම්බ වෙනවා. පටිපුච්චාවනීතාවක් යට ඇති වෙනවා. එහෙනම් බුද්ධ වචනයක් අහන තැනදී අපට හම් වෙන ඕන දේ තමයි අන්න ඒ ගතිය. ඒ විමසන විමසන්න අවශ්‍ය ගතිය. නිවැරදි ගතියට අපි හම්බෙන්නේ. එහෙම නැත්නම් අපි පද ගලප ගලප ඉන්නවා විතරයි. ඇතුළතින් වැඩිමක් නැහැ. බාහිරින් ඒ තේරෙනවා. තේරුණ බව හිතා ගන්නවා. හිතාගෙන තවත් අපි බෙද බෙදා අපි ගලප ගලප ඉන්නවා මේක මිනිමයි මේක මිනිමයි කියලා අර පද ව්‍යංජන ටික ගලපමින් ඉන්නවා විතරයි. අර්ථයේ ධර්මයේ තේරුම් ගන්න අපි තුල පටිමුච්ඡා විනීතාවට යමු ඊම සඳහා බුදුරණවහන්සේ ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා මේ පරියාය. අපි කතා කරන සිටින්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ ප්‍රධානම තැනවල පටිච්ච සමුප්පාද න්‍යාය. පටිච්ච සමුප්පාද න්‍යාය අප තුල තේරුම් ගන්නකොට අපට ඇති වෙන දවන යෝනිස්ස මානසිකාරයේ මේ පටිච්ච සමුප්පාද දර්ශනයට සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අපේ තුන පටිච්ච සමුප්පාද දර්ශනය තේරුම් ගත්තට පස්සේ අප සම්මා දිට්ඨියට යන්නේ කියලා නෑ. පටිච්ච සමුප්පාද දර්ශනය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එහෙමනම් මේ සම්මාදිට්ඨිය සඳහා ප්‍රත්‍ය වෙන දේ තමයි යෝනිසෝ මනසිකාරය. එහෙනම් පටිච්චසමුප්පාද දර්ශනය සඳහා අපතුල යෝනිසෝ මනසිකාරයක් උත්පාදේ වෙන්නට ඕනේ. අපට අහන තැනදීම සූත්‍රය ඉගෙන ගන්න තැනදීම අපට තේරෙනවා නම් අපට හම් වෙලා තියෙන්නේ අර ප්‍රතිරූපක පදවැජලියක් වල පිළිගත ධර්ම නිසා. සූත්‍රේ වරද්දවාගත්ත නිසා. එතකොට ඔහුට අර්ථය වැහිලා ධර්මයේ වැහිලා අන්න ඔහු අර්ථය ධර්මයෙන් බහලලා අයින් කරන වරදවා ගැනීම නිසා අපට දේශනා වහන තැනදී යෝනිසු මනසිකාරය උත්පාදයක් වීම සඳහා පටිපුච්චා විනීතා නැත්නම් ප්‍රශ්න කරමින් හික්මීම සඳහා අහන ධර්මයේදී ප්‍රතිරූපක පදවැන්ජනයක් හම්බෙලා නැත්නම් වෙන්න විදියක් නැහැ. සූත්‍රයේ හරියට ගත්ත තැනදී ප්‍රතිරූපක පදවැන්ජනය යටින් අයින් වෙනවා. ඒ කියන්නේ අපට අහපු පමණින්ම තේරෙන පදවලින් තේරෙන ඇතුළතින් වැඩිමකින් තොරව පදයෙන් විග්‍රහයෙන් තේරෙන දේ හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන්නේ මේ සූත්‍රය වරද්දවා ගැනීමෙන්. එහෙනම් සූත්‍රය නිවැරදිව ගැනීමෙන් කියන්නේ මේ ගැඹුරු අර්ථ තියෙන දහම පටිසම්පාද විග්‍රහය සම්මාදිටපත් වෙන දේ අපි නිවැරදි උගත් තැනදී අපට පදවැයන් ප්‍රතිරූපකයක් නෙමෙයි ඉස්මතු වෙන්නේ අපට හම්බ වෙනවා අර්ථයේ ධර්මයේ හම්බ වෙන විදි පාටිකුච්චා විහිතාවකට නැත්තම් ප්‍රශ්න කිරීමෙන් විමසීමකට යන ගතිය. නිවැරදිව ධර්මය ඇසීම. එතෙන් යොමු වෙච්ච තැනදී තමයි ආර ගැඹුරු බවක් යාට හම්බ වෙන්නේ. ඒ ධර්මයේ අන්න එතකොට යා මේ ආර්ථය විමසා ගන්නට ආර්ථය තේරුම් ගන්නට ඇතුළතින් බුසනවා. අන්න එතනදී ඉවර නොවිච්ච අර්ථය ඉවර වෙන්නේ. අර්ථය ඉවර වෙනවා හැබැයි අර්ථය ඉවර වෙන තැනදී අහපව් අපි අර්ථය විග්‍රහ කරගන්න තියෙන අවබෝධයක් එක්ක විතරමයි. පදවැජෙනයක් එක්ක නෙවෙයි. අපේ පදවැජෙනයක් එක්ක කියන්නේ වෙන කෙනෙකුගෙන් ඇහෙන විදිහට යන්න කැමතියි. අපි කැමති සූත්‍රය වරද්දවා ගන්න. අපි කැමති නෑ අද ගොඩක් වෙලාවට ඇතුළතින් පාටිපුච්චා විනීතා නැවත ප්‍රශ්න කරමින් ඉක්මන ගතියක් ඇති කරගන්න. ඒ කියන්නේ සමාධියටපත් වෙන්න අපි ප්‍රතිපදාවට කැමති නෑ. අපි ඕනකම තිබුණට සෝදාපන්න වෙන්න නිවන් දකින්න ඕනකම තිබුණට ප්‍රතිපදාව ඒ යොමු වෙන ප්‍රතිපදාව ඇති කරගන්න කැමති නෑ කියලාටම අපි කැමති පද ව්‍යංජනයකින් විග්‍රහයක් දෙනවා නම් ප්‍රතිරූපකයක් හම් වෙනවා නම් එහෙනම් අපට බුද්ධ වචනය තුළදී ශ්‍රවණය කිරීමත් එක්ක අපට හම්බුණා නම් පටිපුච්චා විදිතාවකට ගැඹිර බවක් එයා තමයි මාර්ගයේ කියන්නේ. ඉතින් අපි පරිසම්පාදයේ කතා කරපු තැනදී අපි කතා කරා ආරණ්‍යය කියන්නේ මොකද්ද? ආරණ්‍යයේදී මේ ඇතිකල්ලි මේ වේ කියන පදනම ජාති ඇතිකල්ලි ජරා මරණ කියන පදනම හම්බෙන්න ඕනේ කියලා. ඒ වගේම අපි කතා කරා මේ එකින් එක අංග ගත්තාට පස්සේ ඒක ඒක විතරක් පටිසමුපාදේ නොවන බව බුදුරණවහන්සේ විග්‍රහ කර පච්චේ පච්චපණ සූත්‍ර පාදක කරගෙන පටිසමුපාද කියන ජරා මරණ නොවන බව ජාතිය නොවන බව භවය නොවන බව අපි කතා කරා. පටිච්චසමුපාදය කියන්නේ ජාතිපත්‍ය ජරා මරණ කියන එකට. මොකද පටිච්ච සමුපාද කියන වචනේ අර්ථය ප්‍රත්‍යයෙන් උපදිනවා කියන එක. ප්‍රත්‍යත් ඉපදීමත් දෙකම හම්බෙන්නට ඕනේ අන්න එකට කියනවා පටිච්ච සමුපාදය කියලා. එහෙම නැත්නම් අපට තේරෙන්නේ එක දෙයක් හැටියට ඒකාන්ත දෙයක් හැටියට අපට ලැබිච්ච දේකුයි අපට හම්බ වෙන්නේ අපි මේ ලැබිච්ච දේ කොච්චර බෙදලා බැලුවත් ප්‍රත්‍යයෙන් උපදින බව අපට හම්බ වෙන්නේ නැත්නම් අපි බැලීමක් විතරයි අපේ විතරකයකින් විතරයි අපි ඒක තේරුම් ගන්න තියෙන්නේ. පින්වත්නි තර්කයේ විතරකයේ දිහා කියපු දෙයක් පටිපුච්චා විචාර විචක්ෂණය කියන එක. යෝනිසමස්කාරයෙන්. විතරකයේ කියලා කියන්නේ තමන්ගේ රාමුවට ගැළපෙන විදිහට යමක් හම්බ වීම තමයි විතරකයේ තර්කය වෙන්නේ. අපි තර්ක කර කර ඉන්නේ විතරකයකින් පමණක් තමන් හිතපු දෙයකින් පමණක් ගැළපෙනවා කියලා කියන කාරණාව අන්න තර්කයකට භාජනය වෙන දෙයක්. තමන්ම ස්ථීර වෙන දෙයක්. සක්කාය දිට්ඨියට යොමු වෙන දෙයක්. තර්කයේ ඉක්මවපු දෙයක් තමයි විචක්ෂණය කියලා කියන්නේ පටිච්චා විහිිත තමා තුලින් ප්‍රශ්න කරන කතියේ. එතරම්දි හම් වෙන්නේ තමා වැරදි බව, මම වැරදි බව, මගේ කෝණේ ඉක්මවන දෙයක් තමයි යෝනිසමනසිකාරයේ පටිච්චා විහිිත කියලා දේ තුලින් හම් වෙන්නේ. තමන් දැනගත්ත දේ හරි කියන එක නෙමෙයි. අපේ තමන් දැනගත්ත දේ හරි කියන එකත් එක්ක බෙදලා වෙන් කරලා බලලා අපට විවිධ විදිහේ වචන වලින් බෙදලා වෙන් කරලා බලලා අපි මේක හරි කියලා තමන්ගේ රාමුවට ගලපගෙන අපි හිතනවා තේරුණා දහම කියලා හැබැයි ඒකෙන් තර්කයක් විතරකයක් විතරයි සිදුවලා තියෙන්නේ මමයි හරි වෙලා තියෙන්නේ පටිවිචා විනීතා කියලා තන යෝනිසෝ මනසිකාරය නැත්නම් විචක්ෂණය කියන තැනදී තමන් වැරදි බවයි හැමෙන් එකයි පටිච්චසමුප්පාද දර්ශනීය අනිත්‍ය දර්ශනීය දෙන අත්ත ආත්මය නැත්නම් මම කියලා ගැනීම වැරදි කියන එක හම්බෙලා තියෙනවා. නමුත් අපට ශ්‍රද්ධාව කියන සුවාකාර පරිත්‍යාග දිවිනිච්ඡානකච්චේ රාමුවත් එක්ක අපි දැනගත දැනුම අපි ඉගෙනගත්ත දේ මගම දන්න දේ හරි කියලා හම්බුණා නම් අපි හිතන විචක්ෂණයේ තරක කරන දේත් එක්ක විතර කරන දේත් එක්ක ඒක පිළිවෙතන යෝනිසමානසිකාර උත්පාදයක් නැත්නම් පටිච්චාරිතාවක් නොවන බව තමා තුළ වැඩිවීමක් නොවන බව තේරුම් ගන්න. තමා වැරදි බව තමාගේ ගත දේ වැරදි කියන කාරණාව හම්බ වෙනවා නම් තමාගේ අදහසට ගැළපෙන දේ වැරදි කියලා හම්බ වෙනවා නම් පටිපුච්චා විනීතාවකට යෝනිසෝ මනසිකාට විචක්ෂණයකට යොමු නම් අන්නේ මාර්ගයට යොමු වෙනවා. අපි ගොඩාක් අහිතන්නේ දර්ශනයකට යොමු වෙලි සම්බන්ධ දේ වැරදි කියලා හම්බ වීමයි දර්ශනය කියන්නේ කියලා. අපිට අපි ඉගෙන ගත්ත දේ පදවන්යෙන් ටික ඉගැලපීමක් විතරයි මේ ධර්මයේ කියන්නේ. ඉනිසත් සමාජ ගොඩාක් කැමති ඒකට. ඒක ප්‍රතිරූපකයක්. පදවන්යෙන් ප්‍රතිරූපකයක්. ඒක ප්‍රතිරූපකයක් තේරුම් ගන්න අපි කැමති නෑ. ඒ කැමති නැති දෙරටම සංඛාය දිට්ඨිය වශයෙන් තියෙනවා. එහෙමනම් පින්වතුනි අපි ගොඩාක් කතා කරා පටිච්චසමුප්පාදයෙන් එක අංග පිළිබඳ ගැඹුරු විදිහට අපට මේ තේරුම් ගන්න ආධ්‍යාත්ම පටිපුච්චා විනීතාවට හික්මෙන්න වඩ විදිහ අපි ඒ දහම තුළින් ඒ ගැඹුරු බව ඉස්මතු වෙනවා. අපට පදවැන්නේ ප්‍රතිරූපකයෙන් විතරක් මේ ධර්මය හම් වෙන්නේ නැහැ. සූත්‍රය නිවැරදිව ගත්තට පස්සේ අර පදවැන්නේ ප්‍රතිරූපකේ ඉක්මවනවා. අර්ථය ධර්මය ධර්මයට අනුව යාගේ අනුලෝමෝ යොමු වෙන්නට ඕනේ පටිපුච්චා විනීතාවක් එක්ක. එතකොට අපි මේ කාරණෝ ජාතිපත්‍ය ජරා මරණ භවපත්‍ය ජාති උපාදාන පත්‍යයෙන් බව කියන මෙන්න මේ කාරණා ටික කතා කරන්නට යෙදුනා. ඔය විදිහටද අපි තුළ නුවණින් විමසීමකින් මේ අර්ථය කරා යොමු වෙන විදිහට මේක තේරුම් ගන්න. ආධ්‍යාත්මයේ නුවණින් විමසීමක් එක්ක මේක තේරුම් ගන්න. උපාදාන ප්‍රත්‍යයෙන් භව කියන කාරණාවේදී කාම, ditthi, සීලබ්බත, අත්වාද උපාදාන ප්‍රත්‍ය සහ කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු මෙන්න මේ වගේ පැවැත්මට යොමු වෙන ගතිය භවය කියන කාරණාව පිළිබඳව කතා කරන්නට යෙදුණා. අපි හැම වෙලේම අපේ පටිච්චසමුපාදයේ මූලාරම්භයට ගියාම ජරා මරණ හොයාගෙන යද්දී ජරා මරණය පිළිබඳ නුවණ එක තැනදී අපට ජාතිය පත්‍ය කියන එකයි හම්බ වෙන්නේ. ජරා මරණය නුවණ අපි යෝනිසෝ මනසිකාරය කරන තැනදී ජරා මරණය නම් වූ මෙය නම් වූ ඵලයට එන්න මේ හේතුව අපට හොයාගෙන යන්නට නම් පටිමුච්ඡා විනීතාවක් ආධ්‍යාත්මික විචක්ෂණ ශක්තියක් යොමු වෙනට ඕනේ Taman දන්න දේ ගලපීම සිත්තර. එහෙම හොයන තැනදී හේතුව නම් වූ ජාතිය මේ වෙලා ජරා මරණ නම් වූ ඵලයක් මේ බවටපත් වෙනවා නම් යක්ඛයනි සෙන්න ජරා මරණ නැත අන්න කාලාත්‍රයේ ඉක්ම වෙලා අපි දන්න වචන ටිකකින් මේක ගල්ලපල පතරංජනයකින් ගල්ලපල තේරුම් ගැනීම ඉක්මවල වං අත්හාති මේ අර්ථය මොකද්ද කියලා ආධ්‍යාත්මයේ විමසීමකින් විචක්ෂණයකින් තමා තුළ තේරුම් ගත්තොත් දැනදී තමයි අවබෝධය කියමුවන්නේ. අන්න එතනදී යාට ජාති අසති ජරා මරණ නොහොති. අසතියනුයි නැති බව ජරා මරණ නොහොති. අන්න නැති බව හොයාගන්න නැති බව කල්පනා කිරීමක් නොව නැති බව හැමවීමක් වෙන්න නැවත යා විචක්ෂණය නැත්නම් ආධ්‍යාත්මික පටිපුච්චා විනීතාවකට යොමු වෙනවා. එහෙනම් ජාති නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? එහෙනම් ඊට කලින් ජාති කුමක් ඇතිසන හට ගන්නවද කියලා යටි විමසන්න යොමු වෙනවා. එතකොට ජාතිය නැති බවෙන් ජරා මරණ නැති බව තේරුම් ගන්න නම් ජාතිය ඇති බවෙන් ජරා මරණ ඇති බව තේරුම් ගන්න යමු වෙනකොට ಜಾතිය නැතිවීමට නම් ಜಾතියේ හේතු හොයාගන්න වෙනවා භවයේ සති ಜಾති ගොති කියලා අන්න ඒ භවය හොයන්න බලන්න කොච්චරනම් ආධ්‍යාත්මයේ ඉමසීමකට මේ මේ ඇතිකල්ලි මේ වේකී න්‍යායක් චින්තනයකින් අපට හොයන්න විචක්ෂණයකට යමු වෙන්නේ මේ දහම් පාදක වෙනවද හරියට නිවැරදිව සූත්‍රය ගත්ත තැනදී නිවැරදිව සූත්‍රය ගත්ත නැති ගත්තේ නැති වුණාට පස්සේ තමයි එයා යොමු වෙන්නේ අර පද ව්‍යංජනයකට විතරක්. උත්‍රූපකයකට. ත්‍ක්ෂරේ හම්බෙන්නේ නැහැ. පටිපුච්චා විනීතාව හම්බෙන්නේ නැහැ. එතකොට එහෙනම් භවයේ සත් ජාති හෝති වාගෙන ඊළඟට භවයේ අසතිය ඕන ජාති හෝති වෙන්නේ. ජරා මරණ හොතේ හම්බෙන්න. එහෙනම් භවයේ අසති බව හම්බ හොයා ගන්න වෙනවා. භවයේ අසති හොයා ගන්න තවතුරට තයාකල විචක්ෂණයකට යමු වෙන තැනදී උපාදානයේ සති භවයේ හොත භවයේ අසති වෙන්න කලින් භවයේ සතිය හොයා ගන්න. භවයේ සතිය තමයි උපාදානයේ ඇති තැන භවයට. මෙන්න මේ විදිහට ආධ්‍යාත්මය තුළින් විචක්ෂණයක් පටිපුච්චාවිනීතාවකට යොමු වෙන ප්‍රතිපදාවක් හම්බ වෙන තැනදී ක්‍රමානුකූලව මේ හේතුපත් ධර්මයේ දකිනකොට මම වැරදි කියලා යන හම්බ වෙනවා. මම වැරදි කියලා මිස මම දන්න ධර්මයෙන් මේක හරිය කියන එක නෙවෙයි. මම දන්න ධර්ම තහවුරු කර ගැනීම නෙමෙයි. අපි අද ගොඩාක් හැම තම දන්න ධර්ම තහවුරු කරගන්න. ඒ ඇයි සූත්‍රය වරද්දව අරගෙන පදවැන්ජන ටිකක් ප්‍රතිරූපයක් හැටියට හම්බ වෙලා. අර්ථය බහාලලා අර්ථය අයින් කරලා මොකද අර්ථය අයින් කරා වෙන්නේ අර්ථයක් හිතන්නට අර්ථයකට යොමු වෙන්නට පටිපුච්චා විනීතාවකට අර ගැඹුරු බවක් හම්බෙලා නැහැ ගැඹුරු දෙයක් හම්බෙලා බෙදලා පෙන්නලා අපි ගැඹුරු ගැඹුරු විදිහ කතා කරාට අපට හම්බෙලා තියෙන පද වැජන ප්‍රතිරූපකයකින් බෙදලා වෙනවා එහෙනම් බලන්න අපට ආධ්‍යාත්මයේ වර්ධනයක් නැතිව මේ කාරණාවට සමාජීය යොමු වෙන්න කැමති එච්චරම සක්කායදිට්ඨිය මේ සක්කායදිට්ඨිය ගලවනවා ගලවනවා කියලා කිව්වට අපි සක්කායදිට්ඨිය තුලටම යන්නේ. එහෙනම් අද අපි බලමු කතා කරලා බුද්ධ දේශනාව තුළ තියෙන විදිහට ඒ සූත්‍ර දේශනාව තුළ තියෙන විදිහට කොහොමද මේ උපාදානයේ සති බව තණ්හා චන හොයාගන්නේ කියලා. කාමදිට්ඨි සීලබ්බත අත්වාද කියන මෙන්න උපාදානයේ ඇතිතන භවයේ බව වැඩිම බැඳීම කියන කාරණා මේ කරුණ තුන අපිට එකට කතා කරනකොට හරි ලේසිව මොකද මේ හැම එකකම ප්‍රත්‍ය හොයාගෙන යනකොට අනිත් එකත් හොයාගන්න වෙනවනේ තේරුම් ගන්න පහසුයි මේකෙන් එකක් විතරක් අපි අද අපි ගොඩක් උත්සාහ කරන එකක් විතරක් තේරුම් ගන්න එකක් විතරක් තේරුම් ගන්න අපි හිතෙන්න ඉන්න තැනදී අපට මේ පටිච්චසමුප්පාදය හම්බෙලා නැහැ අපි හිතනවා පටිච්චසමුප්පාදය මේ තේරුම් ගත්තේ කියලා එකක් කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් ඉපදිච්ච දෙයක් මිසක් පටිච්ච සමුප්පාදයේ නොවන බව හොඳට හිතාගන්න. අද අපි හැම හොයන්නේ හැම වෙලෙම විග්‍රහ කරන්නේ එකක්. ඒක පටිච්ච සමුප්පාදයෙන් ඉපදිච්ච දෙයක්. පටිච්ච සමුප්පාද බව නොදැකපු නිසායි පටිච්ච සමුප්පාදයෙන් ඉපදිච්ච දෙයක් ඇති බව හම්බෙලා තියෙන්නේ. කල්පනා කරට වැඩක් නැහැ. කල්පනාවක් විතරයි. එහෙනම් අපට පටිච්චසමුප්පාදය දකින්න තැනදී ඉපදිච්ච දෙයක් ඇති බව හම්බෙන්නේ ඉපදීම හේතුප්‍රත්‍යයෙන්. එතන මම කියලා යදන එක වැරදි. මෙන්න මේ නුවණින්නට ඕන. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. මේ උපාදාන විතරක් අපි කතා කරගෙන අපි හිතනවා අපි මේක තේරුම් ගන්න ඕනේ කියලා. හැබැයි උපාදානයේ තේරුම් ගන්න හරියට නම් පටිසමුපාද ධර්මයේ උපාදානයේ සමුදය හොයාගන්න වෙනවා. එහෙම නොවුනොත් අපි තේරුම් ගන්නේ මට හම්බෙච්ච තියෙන උපාදානයක්. පටිසමුපාද විග්‍රහයත් එක්ක තමයි නැත්නම් හේතුප්‍රත්‍ය ධර්මයේ ආරණ්‍යයත් එක්ක හේතු හොයන තැනයි තමයි පටිසමුප්පන්න උපාදානය හම්බෙන්නේ. පටිච්චසමුප්පාදයත් එක්ක උපාදානය. කාමයට බැඳීම, සීල වෘතයට බැඳීම, දිට්ඨියට බැඳීම, මත්වාදයට බැඳීම. පුජ්‍යලයේ කියන එකක් එක්ක අපි හිතන්නේ. උපාදානය කියන්නේ බැඳි කියන්නේ පුජ්‍යලයේ බැඳලා යනවා කියනකොට අපට මේක පටිච්චසමුප්පන්න බව විග්‍රහය හම්බෙලා නැහැ. වැඩිවීමට ප්‍රතිවිරුද්ධ තණ්හාව. මෙතන තණ්හාව මොකද්ද විග්‍රහ කරන්න කියලා බලන්න ඕනේ. බුදුරණාහි විග්‍රහ කරනවා මෙතන තණ්හාව ඇටියට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටම්බ තණ්හා, ධම්ම තණ්හා. අපි අද ගොඩාක් කරදර කරනවා. මුතු වැරද්දක්. ඒ තමයි අපි තණ්හාව වෙනකොට අපි යම් කිසි විදියකට අහලා තියෙනවද කොයි හරි ආකාරයකට මේ හැම එකක්ම දෙන්න දාන්න හදන. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා අපි තණ්හාව අහලා තියෙනවා. පටිච්චසමුපාද විග්‍රහ කරනකොට අද ගොඩාක් කයිදා ගන්නවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. අපි බුදුරජාණන් වහන්සේ දෙන්න පූජ්‍යල ධර්මයේ ඉගෙන ගන්න තියුණාමයි ප්‍රශ්නේ. බුදුරණවහන්සේ වෙන්නපු දේ ධර්මය ඉගෙන ගන්නකොට ওই ප්‍රශ්නේ අපි අපි හරි කැමති අපි ගන්න දැනුමත් එක්ක මේව ගලපන්න. ඒ නිසා අපි ගන්න හැමදේම ගලපනවා. හැබැයි බුදුරණවහන්සේ වෙන්නපු පදවැජින පිළිවෙලට අපි ඉගෙනගෙන නැහැ. ඒ නිසා අපට අර්ථය අපි වෙන ක්‍රමයකට දාගන්න හදනවා. අපි අර්ථය විමසලා පටිපුච්චා විනිතා හික්මේ දෙමු වෙන්නේ. බලන්න හොඳට පටිච්චසමුප්පාද විග්‍රහ කරන ඕනසනක් අධ්‍යයනය කරලා කොතනකවත් කියන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා පටිච්චසමුප්පාදයේ අංග 12ම විග්‍රහ කරන තැනක මහා නිදාන සූත්‍රයේ බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්වන වෙනම පරයයකින් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා එක මේ ලෝකී ප්‍රශ්න අරුබුදේ නිර්මාණය වෙන හැටි හැබැයි එතන අනිත් එකත් විග්‍රහ කරනවා රූප සද්ද ගන්න පොට්ටබ්බ ධම්ම ගන්න එක පටිසමුපාද න්‍යාය. හැබැයි කාම තණ්හා, භව තණ්හා, ඊමව තණ්හා විග්‍රහ කරන්න පුළුවන් පටිසමුපාදයේ කොටසක් විග්‍රහ කරනකොට. කොටසකින් නවත්තනකොට. මොකද පටිසමුපාය ද්වාදසාංගයේ විග්‍රහ කරන තැනදී කොතනකවත් විග්‍රහ කරන්නේ නැහැ. මොකද මේ ලෝකේ හැම දෙයක්ම පරිසම් කරන දේවල් නේ. එහෙනම් අපට යම් කිසි දෙයක් හැටියට හම් වෙනකොට ඒකේ ප්‍රතිසංවරණයකට අපට මේ පටිච්චසමුප්පන්න බව හම් වෙන්නට ඕනේ. චිත්තායන සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ලස්සන විග්‍රහය. දැන් අපි දන්නවා පටිච්චසමුප්පාද ආර්ය සත්‍ය විග්‍රහයේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා දුක හටගන්න හේතුව තණ්හා මොහොන භවේ කණ්ණන්දී රාග සහගත සතරත්‍රා බණන්දී සේටි දාන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ තණ්හා තුනයි දුකට හේතුව චිත්තාජන සූත්‍රය පැහැදිලි කරනවා දුකට හේතුව පටිච්ච සමුප්පාදය. එතකොට එහෙනම් බලන්න පටිච්ච සමුප්පාදයෙන් දුකට හේතුව වෙලා. එහෙනම් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කාරණාව විග්‍රහ කර කියන තැනට තමයි පටිච්චසමුප්පාද මාත්‍රගත කරලා තියෙන්නේ. බලන්න අපි අපි ආධ්‍යාත්මයකින් හික්මෙන්න නැත්නම් තමා නුගේ නුවණ වර්ධනය කරගෙන තමා නැති බව හොයාගන්න යන ප්‍රතිපදාවකට එන්නේ නැතුව දැනුම කොච්චර ගලපුවත් අපි දන්න දේ ටික ගලපුවට අර්ථය ඉන්නේ නෑ. සූත්‍රේ වරද්දවාරය. බුදුරණවහන්සේ නොකියපු දෙයක් අපි දාගන්න. පටිසමුපාද විග්‍රහය බුදුරණවහන්සේ කාම්බායි බව තණ්හාව කියලා නෑ. බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙන්නේ රූප, සද්ද, ගන්ධ, පොට්ටබ්බ ධම්ම තණ්හාවසි. කාම්බායි භව තණ්හාව විග්‍රහ කරන්න ගියහම අපට අපේ ආධ්‍යාත්මික විචක්ෂණ ශක්තිය තියමු වෙන්නේ මුතු ප්‍රතිධර්මයේ ඉස්මතු වෙන්නේ අනාත්මව ප්‍රකට වෙන්නේ ඒක අපි තියෙන හැරත් එක්කයි මොසන්තිය. එතකොට රූප සද්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම තණ්හා. මෙතන අභිනන්දති අභිවදති අද්දෝ සායතිච්ඡති මෙතන තියෙනවා දැක ගැනීමක් හරි කියලා හම්බවීමක් එය නිවැරදි කියන හම්බවීමක් එක්ක සතුටින් පිළිගැනීමක් තියෙනවා හම්බ වෙනවා ඇහැ රූප තණ්හාව කාරට ශබ්ද තණ්හාව නාසයට ගහන සංහාව දිවට ජීවා තණ්හාව කායට කාය තණ්හාව පොට්ටබ තණ්හාව එවැගේම මනට දම් තණ්හා රූප තණ්හා සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා. මෙන්න මේ විදිහට ඇස රූප විඥාන එකතු වෙන තැනදී හරි මෙතන මේක නිවැරදි කියලා සතුටින් පිළිගත්ත නිවැරදි බව හම්බ වුණා. දැන් අපි මුලින්ම කතා කරද්දී පැහැදිලි කර අපට උපාදානයේ දැන් මේ එකක් හොයාගෙන යනකොට අනිත් එක හම්බ වෙනවා හැබැයි ඒක ආයෙ හොයන්න වෙනවා. මහා පුණ්‍යමා සූත්‍රයේ බුදුරණවහන්සේගෙන් අහනවා තණ්හාවද උපාදානයි එහෙනම් වෙන්න දෙයක්. තණ්හාවේ බැහැර දෙයක්ද? තණ්හාවද උපාදානයි තණ්හාවේ බැහැර දෙයක්ද? බුදුරණවහන්සේ පිළිසු දෙනවා යමක් තණ්හා කරනවාද තදුපාදාන ඒමයි උපාදාන අල්ලගත්තන සතුටින් පිළිගත්තන හරිය කියලා ගත්තන ඒක හා එකතු වුණා සතුටින් පිළිගැනීමමයි එකතු වීම ඇලීමමයි එකතු වීම නිවැරදි බව හම්බ වීමමයි එකතු වීම සමාධිවාර සූත්‍රයෙන් පැහැදිලි කරනවා අපි ලංකති ආවිවද අදසයිපිට සතුටින් පිළිගත්ත ඒ නිවැරදි බව හම්බ වුණා ඒකට බැසගත්තා එහෙම උපාදාන විග්‍රහය හම්බ වෙනවා රූපයත් ඇහත් රූපයත් මෙන්න මේ දැන් රූපය රූප තණ්හා අනිද්දාකට සද්ද තණ්හාව ගන්ධ පොට්ටබ ධම්ම තණ්හාව එතකොට මෙන්න මෙය නිවැරදි බව සතුටින් පිළිගන්නවා කියලා කියන්නේ ඒක හරි නිවැරදි අන්න නිවැරදි බව පිළි අරගෙන ඒක බැස ගැත්තා ඒ නිවැරදි බව හම්බ වුණා දැන් මේ විග්‍රහ කරනකොට අපි බලන්න ඕන හැම වෙලෙම කාලත්‍රයකට යන්නේ නැතුව දැන් අපිට හැම වෙලෙම බලන්නට ඕනේ මේ ධර්මයේදී අපට යම් කිසි රාමුකින් අපි කොට වුණාද ඒක ගැලේ කැඩෙන විදියක්. හැම වෙලේම මේක වෙන්නට ඕනේ. අමෝස ධම්මා නිබ්බාන නිවන විතරයි මුසාවක් වෙන්නේ. මේ ලෝකේ හැම එකක්ම තවකට සාපේක්ෂව මුසාවක්. නමුත් අපි හිතන්න කැමති නෑ. මොකද නිවිමරි තමයි මම මඤ්ඤණාව නැත්නම් අස්මානිය නිරුද්ධ වීම නිවීමයි. එතකන් අපි තියෙන වාස්මානියත් එක්ක. ඒකයි සක්කාදිට්ඨිය කැඩෙනකම් මේ ලෝකයේ සත්‍ය ස්වභාවය යම් පමණකටවත් තේරුම් ගන්න බෑ. නමුත් අපි කැමති පළපදියක් වෙන්න සතුටු වෙන්න බැහැ ගන්න මොකද තේරුම් ගත දෙයක්. ඒක අපේ ගතිය. හැබැයි අපි නුවණින් යුක්තව යනවනම් අපට ඒක වැරදි බවත් ලැබෙන්නේ ඒක ඒක තේරුම් ගන්න. අනේකයි සීකත්වයත් එක්ක මාමඤ්ඤේ කියන විග්‍රහය බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. එහෙමනම් මේ සතුටින් පිළිගැනීම කියන කාරණාවත් එක්ක ඇස රූප කන ශබ්ද නාස ගන්ධ දිව රස කය පහස මන ධම්ම මේ සතුටින් පිළිගත්තා සතුටින් පිළිගැනුවා කියලා කියන්නේ කොහොමද? ඒක හා එකතු වුණාමයි. වැදුණාමයි. ඒ නිවර්දිව හම්බ වුණාමයි. සතුටින් පිළිගත්ත කියන්නේ කොහේ? අන්න ඉමස්මින් සති දහෝති. ඉමස් උපාදාය දන් උපජ්ජති. මේ ඇතතන මේ වෙනවා. මේ උපදිත මේ උපදිනවා. ඇසට ඇස රූප විඥාන එකතුවීම හරි. සතුටින් පිළිගත්තා. බැසගත්තා. කුමක්ද හම්බුනේ? මමත්වේ හම්බ වුණා. මටනේ පෙනුනේ රූපය. මටනේ ඇහුනේ ශබ්දේ. සතුටින් පිළිගත්ත කියන්නේ මමත්වය. අත්වාද උපාදානයි. වැදුනා. මම කියලාම හම්බ වුණා. ඒක හා එකතු වෙලා කාමයන් හම්බ වුණා. ඇයි හරි කියලා වැදුනා. ඒ කියන්නේ පැවැත්මක් නේ භවය. අන්න උපාදාන සත් භව භූත. මොකද්ද? කාම රූප අරූප ධාතු පැවැත්මක් හම්බ වුණා. මමත් යටිච්චයි. ඉතින් භවය යටිච්චන මොකද්ද? ජාති. ඒ ඒ පැවැත්ම කියලා කියන්නේ මෙතන යමක් එක්ක ඉස්මතු වෙලා තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ හටගත්තේ? ඔන්න මේ පටිච්චසමුප්පාදය අපි මේ ආර්ය න්‍යාය හොයාගෙන යනකොට මේක අපට මේ ආධ්‍යාත්මික පටිපුච්චා විනිතාවකට යොමු වෙන සම්බේකට ඕනේ. මේ ඇතිකල්ලි මේ එතකොට අපි මේකට වෙන විග්‍රහ දාගෙන අපිට තේරුණා කියලා හිතන්නේ කිව්ව ප්‍රශ්න. අපට විග්‍රහ යන්න පුළුවන් බුදුරණවහන්සේ දුන්න කාරණාව එක පමණයි. වෙන පදවැජන ප්‍රතිරූපකයකට යන්න ගියොත් අර්ථය බහරනවා. අර්ථය අයින් වෙනවා. අපි පදවැජන ප්‍රතිරූපකයකට නොගියේ සූත්‍රය හරියට අරගෙන අර්ථය ගන්න යමුන්නට ඕනේ. අන්න එතනයි ගැඹුරු බව හම්බ වෙලා පාඨපුච්චාවිතාවට යන්නේ. සතුටින් පිළිගැනීම කියන තැනම කාම. අන්න කාම උපාදානයි. වැදිලා ඇලිලා වැදිලා ඇයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මෙන්න මේකත් එක්ක කුමද්ද හම්බුනේ කාව්‍ය ප්‍රධාන වෙන අත්වාදය මේ කාම උපාදාන ඊළඟට සීලබ්බත දිච්චි දැන් මේ ලෝකේ විමුක්තියක් හොයන්නේ අපි විමුක්තියක් හොයන්නේ ඇයි? මම ඉන්න නිසානේ. මට විමුක්තියක් ඕනේ. මම ඉන්නවා කියන්නේ ඇහැ රූප කන ශබ්ද නාස ගඳ දිව රස කය පහස මන ධර්ම. මෙන්න මේකත් එක්ක මගේ යහපතට විමුක්තිය වෙනවා විවිධ ක්‍රමවලින්. විවිධ දෘෂ්ටි වලට කියලා අපි හැම වෙලෙම යනවා ඇත සහ නැත කියන දෘෂ්ටි පාදක කරගෙන තවත් විශාල දෘෂ්ටි වලට දැන් අපට ඇත්ත නැත හම්බ වෙලා ඇත පැත්තට ආවට පස්සේ අපට සතුටු පිළිගත්ත ඇත කියලා හම්බ වුණා තව ටිකක් කල්පනා කරනකොට අපි බලනවා බෙදලා වෙන් කරලා අපේ අපි දන්න පදවන්නේ ප්‍රතිරූපකත් එක්ක නැත කියලා යනවා මේ දෘෂ්ටි වලට යනවා ඇයි යන්නේ මෙන්න මේ සතුටින් පිළිගත්ත නිසා අපි ඇස කන නාසය දිවකය කියන මේ කාරණා බෙදලා වෙන් කරලා බලනවා මෙතන මොකද්ද නැහැ කියලා මන ධම්ම මනෝ විඥානයේ නිවැරදි සතුටින් පිළිගත් අන්න එතන තණ්හාපත්තිය උපාදාන සකස් වෙලා බලනවා මෙතන නැහැ කියලා නැති බව දෘෂ්ටියට හම්බ වුණා තණ්හාව සතුටින් පිළිගත්තා ඊළඟට මනට ආව දෙයක් බෙදලා බලනවා මේ මන එන සංකල්පයකින් මොකද්ද මෙන්න මේක චෛතසික ස්වභාවයක් මේක මෙන්න මෙහිමයි කියලා අපි විවිධ විදිහට බෙදලා බෙදලා බෙදලා බලනවා. හැබැයි බැලුවේ මොකකින්ද? මානදම් මනෝවිඤ්ඤාණයකමයි බෙදලා බැලුවේ. ඒක හරි වෙලා එතන දිච්චයකට උපාදාන වෙලා බලන්න මේ අපි අහුවලා යන හැටි. එච්චරම වෙනවා. පටිපුච්චා විනීතා ප්‍රඥා උපාදයකදී මේක හම්බ වෙන බව අපට හම්බ වෙන්නේ ආර්ය න්‍යාය කියන්නේ. අපි ඉච්ඡාවට කැමති මේක බෙදලා බෙදලා බෙදලා බෙදලා කොටස් කරලා බලන්න. එතකොට මේ කොටස් කරලා බලලා අපි හිතනවා මේක හරි කියලා. හැබැයි ආර්ය න්‍යාය හම්බෙලා නැහැ. එහෙනම් අපි නිවර්තිව දේශනාව ගන්න ඕනේ. ඒකයි මම පැහැදිලි කරේ බුදුරණවහන්සේ මේ තණ්හා විග්‍රහය පැහැදිලි කරනකොට එතන විස්තර කරලා පෙන්නන්නේ. රූප ශබ්ද රස පොට්ටබ්බ ධම්ම තණ්හා වශයෙන් එහෙනම් අපට මෙන්න මේ තණ්හාව ඇති තැන උපාදාන බව සතුටින් පිළිගැනීම ඇති තැන උපාදාන බව හම්බ වෙනවා නම් එතනයි දුර වෙනව මොකද්ද මමත්වයක් එක්ක කර ගැනීම ඒකයි මාමඤ්ඤී කියන්නේ මුල පරියාය සුත්‍රය ලෙකන පඨවි මාමඤ්ඤී පඨවි අසබව ගැනීම දුරු වෙනයි පඨවි හේතු හම්බෙන්නේ. මේ හැම එකම මේ ලෝකී ප්‍රඥප්ති සියල්ලම එතන පටවි ආපෝසේජ වායු දිටෝද මුත විඤ්ඤාත මෙලෝ පරලෝක ඉදලෝක පරලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මනුස්ස ලෝක අරූප ලෝක මේ හැම එකක්ම හම්බ වෙනවා මාමඤ්ඤී එතන අපට හම්බෙන්නේ ඇත ඇටයකින් අයින් වෙද්දී අපට හම්බෙන්නේ නැත. එහෙනම් ඇත්ත නෙවෙයි නම් නැත. ඔක තමයි මේ ලෝකේ දෘෂ්ටි ප්‍රධාන දෘෂ්ටි දෙක. දැන් අද අපි කතා කරගෙන ගියම ඇත්ත කියන එක වැරදි කියලා අනිත් කෙනා හිතනවා නැත කියලා දෙයක් මේ කියන්නේ. හැබැයි ඇත්ත කියන එකට එහා ගියම වැරදි දෘෂ්ටියක් නැත කියන්නේ. ඒ නැති බවට ගියාට පස්සේ ලෝකේ සම්මාදිට්ඨිය තිබ්බොන. ඒ කියන්නේ සම්මාදිට්ඨිය නම් පහකට යන. මිච්ඡාදිට්ඨිය වැටෙනවා. මෙලෝ පරලෝ අතහැරිනවා. පුජ්‍යල සංඥාව නැහැ කියලා මානසිකව ගන්නවා. සත්‍ය පුජ්‍යලයක් නැති බව මානසිකව අරගෙන ඉස්සරහත් ධාතු මෙහෙත් ධාතු තියෙන්නේ. ධාතු ධාතු ක්‍රියාකාරීත්වය තියෙන නිසා අම්ම මරුව කියලා පවක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ධාතු අතරින් ධාතු ගියේ. මෙන්න මේ විදිහට මේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක කියලා දෙයක් නැහැ. මේ ඔක්කොම අපි තියනවා කියලා ගත්තා තියෙන්නේ. මේ ඔබේ හත්ත පුජ්‍යල නැහැ මෙන්න මේ විදිහට නැහැ කියන මඤ්ඤණාවකට ගිහිල්ලා අර ත්‍රිවිධ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය බැහැර කර ගන්නවා ඊට පස්සේ. ප්‍රතිපදාව හොත් මම උදර්ශනා කළා. නමුත් කරපු දේ තිබුණා ලෞකික සම්මාදිට්ඨිය පහතර යනවා. ඇයි එහෙම වෙන්නේ? චෝච්චේ වරද්දවා ගත්තා. පළවෙනි ප්‍රතිරූපකයකට හම්බුණ ආර්තිය මහලව. පාටිපුච්චා විනිතාවකට ගියේ නැහැ. ගැඹුරු බවක් හම්බුනේ. අපි හිතනවා ගැඹුරු කියන්නේ පද ටිකක් බෙදලා බැලීම කියලා. ගැඹුරු බව හම්බෙන්නේ ඒක ගැඹීර බව හම්බෙන්නේ. අපට තේරුම් ගන්න ඕනේ නැති පාටිපුච්චා විනිතාවක්. ඒකයි පාටිසමුප්පාද සරලයි කියලා අනුස්මරණ වාසිර වැටුණා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ නුවණ දියුණු වුණාට පස්සේ ගැඹුරු නෑ ඒක. හැබැයි බුදුරණවහන්සේ ගැඹුරු කියලා විග්‍රහ කරලා පෙන්නවා. ඇයි මේ ලෝක සත්‍ය සතර ගමන් කරන්නේ මේ නිසා. එහෙනම් ලෝක සත්‍යයත් එක්ක බලනකොට මේක හරියම ගැඹුරු. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ වටහාගත්ත ධම්මසත් යමුණ සරලව තේරෙනවා. තේරුනේ ආධ්‍යාත්මයේ දිනුවට. පටිපුච්ච අනිත්‍යාවෙන් හික්මුණාට පස්සේ තේරුනේ. එතකොට ගැඹුරුයි කියලා දැන් අපි දැන් බුදුරණවහන්සේ මේ ලෝක සම්බුද්ධත්වයට පත් වෙන මේ ලෝකයට පෙන්වන්නේ ලෝක සත්‍යයත් එක්කනේ කතා කරන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ තමන්ට තේරිච්ච එක කතා කරා. සරලයි. එහෙනම් දැන් අපට මොනවාම විග්‍රහයක් බෙදලා බලන්න අපට හම්බෙන්නේ සරලව. එයාට දන්නවා තේරෙනවා අපට. එහෙනම් අපිට වැඩිලා නැතුව අපට ඒක හම්බුනේ. එහෙනම් හම්බුනේ ඒක පදවන්ජන ප්‍රතිරූප කියන්නේ. අපට පටිපුච්චාවිතාව කියවෙලා නැහැ. ගැඹුරු බවක් අපට හම්බෙලා නැහැ අපි ගැඹුරු ගැඹුරු කියලා කතා කරන්නේ. ඒ නිසා හුදුවට කල්පනා කරලා බලන්න. අපට මේ බුදුරජාණන් වහන්සේ පෙන්න පච්චේ බව, ප්‍රත්‍යයෙන් උපදින බව විග්‍රහ කරන්න දැනදී. අර්ථ කඩලා බෙදලා වෙන් කරලා අපි අද ලොකු විකෘතියකට යන්න හදනවා. පද කඩලා වෙන් කරලා ලොකු විකෘතියකට යන්න හදනවා. එහෙම ගියාට පස්සේ අපි තුලින් මාර්ගය අතහැරලා මොකද අපි අර්ථය අයින් කරනවා. මේ බුද්ධ වචනේ තියෙන්නේ මේක. අංගුත්තර නිකාය දුක නිපාත ලස්සන විග්‍රහ කරලා පෙන්නනවා. එනිසා අපි බුදුරණවහන්සේ කියපු විදිහට මෙතන ඉගෙන ගන්න වෙනවා. නමුත් ඔබ අප සියලු දෙනා කැමති නේද පටිසමුපාද කතා කරනකොට ධාතු විස්තර කතා කරනකොට ස්කන්ධ කතා කරනකොට අපට තේරෙන පද ප්‍රතිරූපකෙන් නේද? එච්චරටම අපි අඥානයි. එච්චරටම අපි කැමති පටිමිච්ඡා විනීතාවකින් තොරව ආධ්‍යාත්මික ප්‍රශ්න කිරීමකින් තොරව යම් කිසි දෙයක් තේරුම් ගන්න අර්ථය හම්බෙන්නේ නැතුව සක්කාය දිට්ඨිය කුබල අපට හිතෙන්න අපි සක්කාය දිට්ඨිය නෑ කියලා අපට හිතෙන්න සත්‍ය පුජ්‍යලයක් නෑ කියලා තේරුම් ගත්තා කියලා හැබැයි සත්‍ය පුජ්‍යලෙක් නෑ කියලා තේරුම් ගත්තී බණයි තමයි මනෝවිඤ්ඤාණය එක්ක සත්‍යය ගොඩනගන තැනදී. සත්‍යය කියලා කියන්නේ සංනාව ඇතිතන සත්‍යය බව බුදුරජාණන් වහන්සේ සත්‍ය සූත්‍රය පැහැදිලි කරනවා. අපි බෙදලා වෙන් කරලා බලනවා සත්‍යයක් නෑ කියලා. හැබැයි සත්‍යයක් නෑ කියලා හම්බුනේ මන ධර්ම මනෝවිඤ්ඤාණ හතුරින් පිළි අරගෙනයි. එතන ස්කන්ධයක් කියන කාරණාව හතුරින් පිළි අරගෙන තණ්හාව ඇති කරන තමයි සත්‍යයේ කුජලයක් නෑ කියලා කල්පනාවකින් හම්බුණා බෙදලා බලලා හැබැයි සත්‍යයටයි හම්බෙලා තියෙන්නේ. ඒයි කර්මාව ඇති තැන හම්බුනේ. කර්මාව ඇති තැන හම්බ වෙන්නේ නැත්තේ තණ්හාව නැති වෙන්නේ නිවීමට කල්පනාට නෙමෙයි. එහෙනම් බලන්න අපට මේ සත්‍ය කල්පනා කරන්න කොච්චර නුවණක් ඕනද? ප්‍රධානම නුවණ තමයි ඕලෙලම නුවණ තමයි බුදුරජාණන් වහන්සේ කියපු දේ කියපු ආකාරයටම ඉගෙන ගන්න එක. ඒ දේ ඒ විදිහටම ඉගෙන ගන්න එක. අපි දන්න දැනුම ගලපන දෙයක් නැතුව. අපේ රාමුවට සිඳ ගන්න නැතුව. අපේ රාමුව හරි කියලා ගන්න නැතුව. අපි යොමු වෙන්න ඕනේ. බුද්ධ වචනේ කියන විදිහම ඉගෙන ගන්න. අන්න නිවැරදිව සූත්‍රය ගත්තේ නැතිනම් නිවැරදිව සූත්‍රය ඉගෙන ගත්තේ නැතිනම් එයා පද ප්‍රතිරූපකයක් හිත ගිහිල්ලා අර්ථය එයා අයින් කරගන්න. නිවැරදිව සූත්‍රය ඉගෙන ගත්තොත් පද ප්‍රතිරූපකයකට ගිහිල්ලා අර්ථය අයින් කරගන්නේ නැහැ. එයා පටිපුච්චා විනීතාවකට යනවා ගැඹුරු බව හම්බෙච්ච නිසා එයා කැමති මේ දේ අහන්න. අද කැමති නෑ ගැඹුරුයි කියන දෙයක් අහන්න. කෙරකම අපි තුල මේ අඥානිකම ප්‍රබල වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මේ ආර්ය න්‍යාය ඒ කියන්නේ ඉමස්මින් සති ඉදන් හෝති ඉමස් උත්පාදා ඉදන් උපජ්ජති කියන ආර්ය න්‍යායට දර්ශනයකට යොමු වෙන්නේ. එතකොට මේ දර්ශනේ යොමු වෙන්නේ කොතනද? ආධ්‍යාත්මයේ ප්‍රශ්න කිරීම නැත්නම් විචක්ෂණයක් එක තර්කයෙන් නෙමෙයි විතර්කයක් එක්ක තර්කයක් එක්ක නෙමෙයි විචක්ෂණයක්. මම දන්න රාමු හරි කියලා තර්ක කරලා ගැලපීම නෙමෙයි විචක්ෂණය කිරීම මම කියන කාරණා වැරදි කියලා හම්බ වීම. එතනදී පටිසමුපාදය හම්බ වෙනවා. හැබැයි අර්ථය එහෙම හම්බෙන්න සූත්‍රය වරඳවා ගන්න බෑ නිවැරදිව ගන්නට. සූත්‍රය නිවැරදිව විදිහට ඉගෙන ගන්නට ඕනේ. අන්න එහෙනම් මෙන්න මේ තණ්හාව ඇති තැන උපාදානය ඇත කියන මෙන්න මේ කාරණාව තේරුම් ගන්න අපි බුද්ධ වචනේ තියෙන විදිහට ඉගෙන ගන්න ඕනේ නැති වුණොත් අපට තේරෙන විදිහට. ඒ කියන්නේ අපි කැමති තණ්හාව නිසා උපාදානය වෙනවා කියලා මේක තේරුම් ගන්න තේරෙන විදිහට පදපති රූපකයකට කැමති. එතන ගැඹුරු බවක් හම්බෙලා ඇතුලෙන් නුවණින් විමසන්න ඕන කියලා කැමති නැහැ. නමුත් අපි මෙතෙන්ද කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා දාගන්න නැතුව කියලා අපි දන්න දෙයක් දාගන්න නැතුව තණ්හාපත්‍යෙන් උපාදානය කතා කරන විග්‍රහයට බුදුරණාහි පෙන්නපේ විග්‍රහයම දාගත්තොත් අන්න එතනදී අපට ආධ්‍යාත්මයේ නුවණින් විමසීමට යමක් හම්බ වෙනවා. ඔය පටිච්චසමුප්පාද ධර්මයේ තේරෙනකොට මම දාගත්ත රාමු මම දාගත්ත සංකල්ප මගේ පද ප්‍රතිරූපක ටික ඉක්මවලා ඒ කියන්නේ ඒකෙන් තොබට ගිහිල්ලා මම කියන කාරණාව වැරද්දක් එක්කයි වේ. ඉමස්මින් සති ඉදන් හෝති කියන්නේ ඒකයි අතම්මේ සූත්‍රය ලස්සනට පැහැදිලි කරන්නේ අතම්මේ කියලා කියන්නේ මේ සම්පූර්ණයෙන් යමකින් හට නොගන්නා බවට නැත්නම් නිවීමත් එක්ක කතා කරන දෙයට එහෙනම් මෙන්න මෙතන ලස්සනට පැහැදිලි කරනවා අනාත්මය හම් වුණා කියලා කියන්නේ කියන්නේ මම කියන නොයෙදීම හම් වුණා කියලා කියන තරම් හේතුච සුදික්තෝ හෝති හේතු සම්පන්නා ච ධම්ම එතරම් එකක් මුදින්දුනේ හේතුවක් හතගත්ත දැක්කා හේතුච සුදික්තෝ හේතු මනා බුද වුණා හේතු සමුප්පන්නා ච ධම්මා හේතින් පදහමක් දැක්කා පටිච්ච සමුප්පාදේ හම්බුණා එතරම් කුමද්ද අනාත්ම බවයි ප්‍රකට වෙලා තියෙන්නේ. අපි දැනගන්නේ ඒ ආත්ම භාවයෙන් ඉඳලා මේ පටිසම්පාදයේ දුන්නට. ගැඹුරු භවකට යන්නේ නැති නුවණින් විමසීමකට නොයා. අපි ධර්මයේ කියලා ගොඩාක් වෙලාවට අපි අහන්න කැමති මොනවා හෝ බෙදලා පෙන්නන මොනවා හරි පද වැචන ටිකක් පෙන්නන විශාල දෙයක්. අපි ඇතුළ වර්ධනය කරගෙන මේ තේරුම් ගන්නට කැමතිනේ. අපි හිතන්නේ මේ ඇතුළ වර්ධනය වීම එකමයි මේ නුවණක් කියන්නේ. අර ආශ්‍රෝමයක් 100කට පල්ල ඈතින් ඉල්ලලා විදිනකොට ආශ්‍රෝමයක් නැතුව ඒකට ලොකු ගලක් කියලා විදලා හරියන්නේ නැහැ. බාහිර වෙනස් කරලා හරියන්නේ නැහැ. ඒ මනුස්සයා එයා ඒක විදලා විදලා ඇතුළතින් දියුණු කරගන්නට ඕන හැකියාව කියන විදිහට. අද අපි කරන්නේ ඇතුළත දියුණු කරගන්නේ නැතුව බාහිරින් බෙදලා බෙදලා බෙදලා තේරුණා මට කියලා හිතන්න හදනවා මම හිමව තියාගෙන හරියට අර ලොකු දෙයක් ඉස්සරහින් එල්ල විදිහින් හදනවා. තමන්ගේ හැකියාව වැඩිලා නැහැ. හිතන්නේ දැන් අරයට ඉලක්කයට විදුණා. විද්දාය. ඒ කියන්නේ ලොකු දෙයක් කියලා මහා පර්වතයක් කියලා විද්දා. ආ දැන් මම ඉලක්කෙට විද්දා කියලා හිතනා වගේ තමයි. මේ ධර්මයේ පද ව්‍යඤ්ජන විවිධ දේවල් එක්ක බෙදලා බෙදලා අන්න හිතනවා දැන් මට තේරුණා කියලා. හැබැයි ඇතුළත වැඩිලා නැහැ. ඇතුළත වැඩේට නම් ඇතුළතින් නුවණින් ඉවසීම ඕන. ඒකට අර පටිපුච්චය නිසා කියනවා. ඒකට අපි තුල තියෙනට ඕනේ සම්පූර්ණයෙන්ම මේ ධර්මයේ ජීවරජෝ ඉගෙන ගන්නට ඕනේ. සක්කායනිකේ කැඩෙන්න ඕනේ කියලා හිතන්න ඕනේ. හැබැයි සත්‍ය හරියට අහන තැනදී සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕනේ කියලා හිතන්න දෙයක්වත් නැහැ. මොකද සත්‍යම හොයනවා නම් හරියට අහලා එතන සක්කාය දිට්ඨිය කරනවා. අඩුව තරම් අපි දැන් හිතන්නට ඕනේ. අපිට මේ සක්කාය දිට්ඨිය කැඩෙන විදිහට තමයි ප්‍රතිපදාව හම්බෙන්නට මම දන්න දෙයක් එක නෙවෙයි. අන්න එතකොට හරි මේ ධර්මයේ අපට හරියට අහන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක නිසා බුදුරජාණන්සේ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ පෙන්වා දුන්න වෙන කිසි කෙනෙකුට වෙන අර්ථයක් දෙන්න අවශ්‍ය නැති. දෙන්න බෑ ඇත්තටම. අවශ්‍ය නැති තරම් දෙන්න බෑ. දුන්න දෘෂ්ටිය. ඒක පද ප්‍රතිරූපකයක් විතරයි. මේ මුදෙන්න අවශ්‍ය නැති මේ උතුම් බුද්ධ වචනය. හරියට ඉගෙනගෙන අපිටල වර්ධනයක් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. දුනුව අය දක්ෂ කරගන්නට ඕනේ ඉලක්ක හොයාගන්න. ඉලක්කය ලොකු කරලා දුනුව අය විද්දන වැඩක් නැහැ. එහෙනම් අපට අපේ දක්ෂතාවයකටයි මේ ධර්මයේ තියෙන්නේ. අපේ දක්ෂතාවයන් දිනු කර ගැනීමටයි ධර්මයේ තියෙන්නේ. ධර්මයේ ඉස්සේ මහත් කර ගැනීමට තියෙන්නේ. අපි දිනු වෙන්නේ නැතුව. දැන් අපි ඉතල බලන්න සමහර අය ඕන තරම් ඉන්නවා. ඔක්කොම දන්නවා. මහාචාර්යවරු ඉන්නවා. මේ හැමදේම කටපාඩම් දන්නවා කියන්න පුළුවන් මේක මෙහෙමයි සිදු වෙන්නේ මේක මෙච්චරයි මේකයි තියෙන්නේ. කෝ ඇසුර දියුණු වෙනවා. ඇයි මේ පද ප්‍රතිරූපයක ගිහිල්ලා. ඒ නිසා පින්වතුනි හොඳට බලන්න. බුද්ධ වචනේ තියෙන විදිහට ඉගෙන ගන්න. මූලික බුද්ධ වචනයට යොමු වෙන්න. ප්‍රධාන මූලාශ්‍රයට යොමු වෙන්න. අන්න එතින් යොමු නැත්තම් බුදුරජාණන් වහන්සේ මේ එක එක නුවණ තියෙන මිනිසයෙක් කතා කරපු මේ පරියායයට යමු නැතිනම් අපි අපි තුල නුවණ වර්ධනය කරගෙන පටිපුච්චා විනීතාවකට යොමු වෙන්නේ අපි වෙන විග්‍රහ කරගන්න මියමු. ඒ නිසා පටිච්චසමුප්පාද ඉගෙන ගන්නකොට පටිච්චසමුප්පාද විග්‍රහ කරලා පෙන්නන මූලික බුද්ධ වචනේ ඒ විග්‍රහය ඒ විදිහට ඉගෙන ගන්න. එතන ඔබට මතුවෙන්න ඕන මට මතුවෙන්නට ඕනේ. ගැඹුරු බව සහ පටගුච්ඡා විනීතාවක් ඇත්ත පෙරලා ප්‍රශ්න කරලා මේ අර්ථය මොකද්ද කියලා ඇතුළතින් විමසන ගතියක් විචක්ෂණ ගතියක් අන්න ඒක කියනවා යෝනිසෝ මනසිකාරය එයයි පත්‍ය වෙන්නේ සම්මාදිට්ඨියට අන්න ඒකයි පටිච්ච සමුප්පාදයේ මේකින් එක ප්‍රත්‍ය හොයන තැනදී එතන සම්මාදිට්ඨිය ඇති වෙන බව සම්මාදිට්ඨි සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඉතින් අපිට ඒ සඳහා මේ ධර්ම කාරණාව පාදක කරගන්නට ඕනේ. ඉතින් අද අපි කතා කරපු කරුණුත් ඒ වගේම මෙත කලින් කතා කරපු කරුණු පාදක කරගෙන ප්‍රශ්න අපි අහන්න අවස්ථාව දෙනවා. ටික වෙලාවයි තියෙන්නේ. ඒ නිසා දැන් අවස්ථාව ප්‍රශ්න අහන්න. ඊට සාදු සාදු ස්වාමීන් වහන්සේ පන්තන්නේ. ඉතාමත් හොඳ අර්ථ විවරණයක් අපිට හම්බුණා. මම හිතන හැටියට දැන් අපේ විනාඩි 25ක් විතර දෙන කාලයක් මේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ මුඛාන් පුරම් කියලා දැනට එනම් මේක අවස්ථාව කරමු. කියලා සර්ණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ තණ්හා උපාදානය විස්තර කරන තැනදී අස රූප විඥානය කියන්නේ ආයතන හා විඥානය සතුටින් පිළිගැනීම අල්ලා ගැනීම ඒවා එකතු වීම තණ්හාව උපාදානය වගේ තමයි විස්තර කරේ ඒ වගේම අපිට කියලා දුන්නා මේ මෙතන මේ කෙනෙක් කරන දෙයක් නෙවෙයි කියලා. එහෙමනම් ස්වාමීන් වහන්සේ එතන මොකක්ද සිද්ධ වෙන්නේ? කියන්නේ මේ විඥානීය දැනගැනීමක් පමණක්ද මේ මෙහෙම බැඳීමක් තියෙනවා එකතු වීමක් තියෙනවා කියලා විඥානයේ දැන ගැනීමත් එතන වෙන්නේ එතන ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කෙරුවන් සරණයි කෙරුවන් සරණයි එතකොට අපට මේක තේරුම් ගන්න හොයාගෙන යනකොට අපට අවිද්‍යාව දක්වාම හම් වෙන්නට ඕන. එහෙමනම් කුමද්ද මේ සිදුවෙන ක්‍රියාවලිය ප්‍රතිඵලය අඥානකම කියලා හම්බ වෙනවා. සසතියෙන් පිළිගැනීම කියන හේතුපත්යෙන් බැඳීම කියන ඵලය මේ පටිච්ච සමුප්පාදයේ පත්‍ය දකිනකොට සති බව ඇතිතන මේ ඇති බව දකිනකොට නැතිතන මේ නැති බව දකිනකොට ඇතිතන මේ ඇති බව දැකීමත් නැතිතන මේ නැති බව දැකීමත් කියන කාරණාව හොයාගෙන යන තැනදී යාට හම්බ වෙලා තියෙනවා මේ නැතිවන්නේ කොහොමද කියන එකත් ඇති තැන හොයා ගන්නකොටම හම්බ වෙනවා. මොකද හේතුව ප්‍රත්‍ය වශයෙන් හම්බ වෙන නොවන යමුණහම එය හට නොගන්නවා මේ බවන්ස හම්බ වෙනවා. හට නොගන්න නම් මේ නැති වෙන්නට ඕන. මේ නැති වෙන්නේ කොහොමද කියන කාරණාව අන්න හොයන වැඩ පිළිවෙලින්ම දුක්ඛේ ඥානේ, සමුදය ඥානේ, නිරෝධේ ඥානේ, මග්ගේ ඥානේ, අවිද්‍යාව හම්බ වෙනවා. එහෙනම් මේ පත්‍ය කියන්නේ කුමක් එක්කද? ඔන්න ඔය අඥානකමත් එක්ක අවිද්‍යාව කියන කාරණාවත් එක්ක එහෙනම් මේ සතුටින් පිළිගැනීම කියන දෙයට පත්‍ය වුණා එතන දැන් මේ මේකක්වත් කලින් වෙලා මේ දැන් වෙනව නෙමෙයි මෙතෙන්නට පත්‍ය වුණා අවිද්‍යාව අවිද්‍යාව කියන දේ තමයි අවිද්‍යාව මත තමයි මේක තියෙන්නේ සතුටින් පිළිගැනීම කියන කාරණාව ඒකත් එක්කම තියෙනවා එය හරි කියලා එකත් එක්ක බැඳුණා. එයා හරි. එතන වම කියලා හම්බ වෙලා. එතන කාම කියලා දෙයක් හම්බ වෙලා. ඒක හරි බව හම්බ වෙච්ච නිසා. ඇයි ඒක හරි බව හම්බ වුනේ? අර අවිද්‍යාව කියන කාරණාව වචෙන්ද යොමු වෙනවා. එහෙනම් මේ හැම දෙයකම තියෙන දෙයක් තමයි හැම දෙයක්ම සිදුවෙන ක්‍රියාවලිය තමයි මේ අඥානකම කියන පදනම. එහෙනම් අපට දැන් මේ පත්‍ය වශයෙන් මේක හිතෙන තැනදී අපට ඔය අවිද්‍යාවේ පිටිබඳව සත්‍ය ඥානය කියන කාරණාවට එන්නේ නැති තැන අපට අනාත්මය ප්‍රකට නොවි අපි කොච්චර මේක පදවැන්නේකින් ගලපන්න ගියාට නැත්නම් අපි වෙන විග්‍රහයකින් වෙන විතරකයකින් විතරක් ගලපන්න ගියාට ඒක තේරුම් ගන්න අමාරුයි. දැන් ඕක අපි ඔය විදිහට තවත් කල්පනා කරන්න නැත්නම් අපි තුලින් දැන් ඔය අහපු තැනදීම අපට හම් වෙනවනේ අපට දැන් ප්‍රශ්නයක් කරන්න යමක් හම්බ වෙලානේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහට ඒ ධර්මයේ මහවුවම පද ප්‍රතිරූපකයෙන් ඒ තේරුම් අරගෙන අර්ථය අයින් කරගන්න නැතුව අපට හම් වෙලා තියෙනවා අපට හම්බ වෙන්නට ඕන අපි තුලින්ම මේක ප්‍රශ්න කරන්නට තේරුම් ගන්නට හිතන්නට ඕන ගතිය අන්න ගැඹුරු බවක් හම්බ වෙලා අන්න අපි විමසන්න ඕන බවක් හම්බෙලා. අන්න අපට විචක්ෂණයක් හම්බෙලා. එහෙනම් දැන් ඒකට තවත් පාදක වෙනදී අපි කරන්නට වෙනවා. තවත් පාදක වෙනදී ඉගෙන ගන්නට වෙනවා. ඒකේ තියෙන විදිහට. එතකොට අපි තුල එන්න එන්නම වැඩෙනවා. මොකද්ද වැඩෙන්නේ? ඇතුළතින් ප්‍රශ්න කරන ගතිය. ඇතුළතින් තේරුම් ගන්න හොයන ගතිය. මේ අර්ථය තේරුම් ගන්න විචක්ෂණය කරන ගතිය. හැබැයි ඒකට වෙන පදපති රූපකයක් හම්බ වෙන්න විදිහක් නැහැ. ඇතුළත වැඩි කිචනදි තමයි එහි අර්ථය හම්බ වෙන්නේ. එහෙම නැත්නම් පද ප්‍රතිරූපකයකින් ඇතුළෙන් ඇතුළ නොවැඩි හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතන තව දුරටත් අපි සාකච්ඡාවෙන් සහ ශ්‍රවණයෙන් මේ දේශනාවේ කියන කාරණාව නිරවුල් කරගෙන තව ඉදිරියට යන්නට ඕන. එතනදී අපි විමසන්න යොමු වෙනකොට තව දුරටත් අපි හොයන්න පටන් ගන්න වෙනවා මෙන්න මේ අනිත් හේතු ටික හොයාගෙන යනකොට එක හේතුවක් තුරදීම සම්මාදිට සූත්‍රය පැහැදිලි කරනවා දුක්ඛේ ඉතං උපාදානී ඥානං උපාදාන සමුදය ඥානං උපාදාන නිරෝධේ ඥානං උපාදාන නිරෝධගාමිනී පටිපදාය ඥානං වශයෙන් ආර්ය සත්‍ය හතරම පිළිබඳ නුවණ ඒ හතරම පිළිබඳ නුවණ කියලා කියන තැනම කියනවනේ දුක්ඛ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියලා සත්‍ය වශයෙන් හම්බ වෙනවා. එහෙනම් අවිද්‍යාව දුරු වීමක් එක්ක තමයි එය හම්බ වෙන්නේ. අවිද්‍යාවෙන් මේ හට ගන්න බව ප්‍රකට වෙනවා. එහෙනම් කොහෙන් අපි හොයාගෙන ගියත් මගේ ලේබල් දැන් අපි කැමති මගේ ලේබල් කිරීමකට යන්න. අපි කැමති දැන් අපට හිතෙනවා නාම රූප විඥාන තේරෙනවා කියලා. හැබැයි තේරෙන්නේ මගේ ලේබල් කිරීමකට. මමයි නාම රූප විඥාන තේරුම් ගත්තේ. අපි නාම රූප විඥාන ක්‍රියාවලියක් කියනවා කියලා තේරුම් ගත්තී. මනදම මනෝ විඥානයේ තුර නාම රූප විඥාන ක්‍රියාවලියක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වුණාට පස්සේ මමයි තේරුම් ගත්තේ නාම රූප විඥාන කියලා. එතකොට එහෙනම් ඒක ඥානීය ඇතිවීමකින් නෙමෙයි අපට අපේ රාමුවට ගැලපෙච්ච දෙයක්. එහෙනම් අපි බලන්නට ඕනේ අපේ රාමුවකට ගැලපෙච්ච දේ ඉක්මවන විදිහට නොවන වැඩිම මේ තේරුම් ගන්න. ඒ විදිහම තමයි මේ තණ්හාපත්‍ය උපාදාන කියන කතා කරනදී අපි තවදුරටත් ඒක ගැන අපි දැන් අපි හිතමු අපට බුදුරණවහන්සේ ලෝකීය විග්‍රහයක් දැන් ඒක අපි වචන ටිකකින් දෙනවා විතරක් නෙමෙයි අපි තුලින් වචන ටිකකින් අපි තේරුම් ගන්නවා කියන එකත් ඉක්මවන්නට ඕන. ඇයි අපි එළියට දීම සහ අපි තුලින් තේරුම් ගැනීම අපිම දාගත්ත රාමුවක්. එළියට දෙනවා පදපති රූප කියන්නේ. අද්වෛඥය ප්‍රතිරූපක. අපි තුල දාගෙන. හැබැයි අපට අපේ විචක්ෂණ හැකියාව අපේ පටිවිච්ඡා විනීතා කියන දක්ෂතාවය එතන ආවට පස්සේ අපි තුලින් තව විග්‍රහයක් දාගන්න එකක් නෙවෙයි. අපි තුලින් බෙදා වෙක් කර ගැනීම එකක් නෙමෙයි. එතන හැමෙන්නට ඕනේ අර බුදුරණවහන්සේ පෙන්නපු ඒ වචන ටිකත් එකම තමයි අර්ථය වැටහෙන්න තියෙන්නේ. හැබැයි වෙන දෙයක් දෙන්න නැහැ. වෙන දෙයක් ප්‍රකාශ කරන්න නැහැ. වෙන දෙයක් හිතන්න නැහැ. ඒ කියපු විදිහටම කල්පනා කරන්න ඕනේ. ඒ කියපු විදිහටම හිතන්න ඕනේ. ඉතින් එහෙනම් දැන් ඔය ඔය අහන ප්‍රශ්නියත් එකම අපට ඔබට හම් වෙලා තියෙනවා මොකද්ද? තේරුම් ගන්න ඕන දෙයක්. අන්න ගැඹුරු බව හම්බ වෙනවා. තේරුන්නේ නැහැනේ. ගැඹුරු බවක් හම්බ වුණා. දැන් එහෙනම් තේරුම් ගන්න තමන්ටම හිතන්න ඕන බවක් හම්බ වෙනවා. අන්න විචක්ෂණ ගතියක් හම්බ වෙනවා. පටිපුච්චා විනීතාවක් අවශ්‍ය බව හම්බ වෙනවා. දැන් එහෙනම් ඒක තේරුම් ගන්න තවත් නිවර්තවගත සූත්‍ර ඒ සම්බන්ධ විග්‍රහ කරපදී ආහන්නට වෙනවා. අහලා නැවත නැවත තමතුලේ ප්‍රශ්න කරන ගතිය විචක්ෂණ ගතිය තමා තමාතුල ප්‍රශ්න කරන බාහ්‍ය තර්කෙ නෙමෙයි මගේ රාමුවට ගලපන දෙය නෙමෙයි මගේ වැරද්ද කියන මෙන්න මේ ප්‍රශ්න කිරීමත් එක්ක එනට ඕන. අන්න ඒක තමයි සම්මාදයේ තිරපත්‍ය. ඒ විදිහට කිරීමෙන් තමයි තණ්හාපත්‍යෙන් උපාදාන බව ඥානය හටගන්නේ. එතකන් හටගන්නේ. පදවි පදපති රූපකයකින් හටගන්නේ. සක්කාදිට්ඨිය කැඩීම යෝනිසමනසිකාරයේ කියමු වීම මෙන්න මේ තැනදී තමයි පදපති රූපකේ ඉක්මවල හම් වෙන්නේ තණ්හාපච්චේ උපාදාන කියන. ඔය විදිහේ ප්‍රශ්නයක් එක්කම ඔබට ওই ප්‍රශ්නේ යොමු කරගන්නට ඕනේ. ඒකට තව පාදක කරගන්න දේශනා අහන්නට ඕනේ. අන්න එතකොට අපි නිවැරදිව ධර්මයේ ඇහුවා නේද? ඉතින් ඒ නිසා ඇත්තටම මේ වගේ ප්‍රශ්න මතුවීමම තමයි අපි හරියට ධර්මයේ ඇහුවා වෙන්නේ. මොකද එතකොට අපි අපතුලින් විචක්ෂණයක් කරන්න යමු වෙනවා. ඊට හොඳයි බොහොම පින් ස්වාමීන් වහන්සේ බොහොම ඉතාම පැහැදිලි ආශ්‍රයයක් මම හිතන හැටියට අපි පින්වත් පිරිස දැනගන්න ඕනේ මේ විචක්ෂණයේ නැත්නම් පටිපුච්චා විදිතා යනුවෙන් යෝනිසෝමනස්කාරයක් කිරීම අපිට විශේෂයෙන් වැදගත් වෙනවා ස්වාමීන් වහන්සේ අපි යොමු කරන්න හදන්නේ මේ ප්‍රඥාව අවදි කර ගැනීම ක්‍රියාවලියකට ඒක නිසා සමහර කරුණු මම හිතන්නේ අපිට මම හිතන්නේ විදර්ශනාව තුලින් අවබෝධ කර ගැනීම තමයි මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අපේ බලාපොරොත්තු වෙන්නේ. ඒක එහෙම නේද ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඒක මම එකයි මම පොඩ්ඩක් ඒක සමහරුන්ට මේ සමහර කරුණු මේ වටහලා දීමේදී මේ දර්ශනාවට නොයා අපි සාමාන්‍ය මනසකින් තේරුම් ගන්නේ හදනකොට අපිට තියෙන ප්‍රශ්න කියලා මට හිතෙනවා මේ සමහර දේවල් අපිට ඇති වෙන්නේ. ඒක ගැන පොඩ්ඩක් දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක ඇත්ත ගානවත්. ඇත්තටම අපට හැම වෙලෙම දැන් දැන් ඔබ ඔබ හැමතෙම මගෙන් ඇසී ඇසෙන්නට උනත් සද්ධර්මයේ සද්ධර්මය ඇහිච්ච තැනදී ඔබට ලැබෙන්නට ඕනද යෝනිසෝ මනසිකාරය. සද්ධර්මය ඇහිච්ච තැනදී ඔබට යෝනිසෝ මනසිකාරය නැතු වෙන දෙයක් ලැබෙනවනම් එතන සම්මාදිට්ඨියට බුදුරණවහන්සේනපු බගට අවශ්‍ය දේ හම්බෙලා නැහැ. සද්ධර්මය ඇහිච්ච තැනදී ඔබට පද වැජනලත් එක තේරෙනවා නම් යෝනිසෝ මනසිකාර උත්පාදයෙන් තොරව ඔබට සම්මාදිට්ඨියට මග හම්බෙලා නැහැ. ඔබට බුදුරණවහන්සේ පෙන්නපු දහමට යොමු වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. බුදුරණවහන්සේ පෙන්නපු දහමට යොමු වෙන්න කියලා ලැබුණා. ඇයි ඔබට යෝනිසමනසකාරී උත්පාදයක් කරන ධර්මයක් හම්බෙලා නැහැ. එහෙනම් ධර්මයේ ඇහෙන තැනදී ඔබට හම්බෙන්නට ඕනේ ඔබ තුල යෝනිසමනසකාරී පටිපුච්චාවිනීත විචක්ෂණය කියන කාරණාව ඔබට උත්පාද වෙන්නටයි ඔබට හම්බෙන්න ඕනේ වෙන දෙයක්. තේරීම නෙමෙයි. හදපති රූපකයක් නෙමෙයි. හද ව්‍යංජන ගැලපීමක් නෙමෙයි. හද ව්‍යංජන ගැලපීමකින් ධම්මකට එන්නේ නැහැ. බුදුරණවහන්සේ දේශනා කළනේ සම්මාදිටිපත්‍ය තමන්ට තේරීම කියලා. තමන්ට ධර්මයේ පද ව්‍යංජනයකින් තේරීම කියලා නෑ යෝනිසෝ මනසිකාර ආධ්‍යාත්මික අංගය. ඒක හම්බ වෙන්නට ඕන. හැබැයි ඒක හම්බ වෙන්න අපට ඇහෙන්නට ඕන තවත් ධර්මයක්. ඒ ධර්මයේ ඇහෙන තැනදී තව තවත් යෝනිසෝ මනසිකාරය උපාදිනට. එහෙනම් අපට යමක් තේරුම් ගන්න අපට ඒ හිතන දේ පහසු කරගන්න අපි හිතන කාරණා වර්ථය තේරුම් ගන්න තවත් පැති අපිට එකතු කරගන්න අන්න ඒ කාරණාව අහන්න. ඒක තමයි සාකච්ඡාව තියෙන්නේ. එතකොට අපි අහන කාරණාව මේක මෙහෙම වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න තව පැත්තක් අපි ඉවර කරගන්න අන්න තව දේශනාවකින් බලන්න. දේශනා එක එක දේවල් වලින් බලන්නට ඒක තමයි ධාතු වශයෙන් විග්‍රහ කරලා බුදුරණවහන්සේ කියනවා. පටිසමුප්පාද වශයෙන් විග්‍රහ කරලා බුදුරණවහන්සේ කියනවා. ආයතන වශයෙන් විග්‍රහ කළ බුදුරණවහන්සේ පෙන්නනවා. ස්කන්ධ වශයෙන් විග්‍රහ කළ බුදුරණවහන්සේ පෙන්නනවා. මෙන්න මේ විදිහට එක එක විදිහට හිතන්න ඕන ආකාර බුදුරණවහන්සේ විග්‍රහ කළා පෙන්නනවා. අපට මේ යෝනිසු මනසිකාරයේ සහ යොමු වෙන්න. ඉතින් ඒක නිසා ගයන් මහත්තයා කියවා වගේම අපට ඇත්තට මේ ධර්මයේ ඇහෙන තැනදී අපි තුල යෝනිසෝ මනසිකාරේ පටිපුච්ඡා විනීතා එහෙම නැත්නම් විචක්ෂණේ මෙන්න මේක ඉන්නේ නැත්නම් ඔබට හරියට බුද්ධ වචනේ හරන්නේ ඔබ හරියට බුද්ධ වචනේ හරන්නේ ඒක එන්නට ඕනේ බුද්ධ වචනේ කියන්නේ ගැඹිර සුනිතා ප්‍රතිබද්ධ බුද්ධ වචනේ හරන්නේ ලෝකෝත්තර මගට හේතු වෙන බුද්ධ වචනේ හරන්නේ ලෝකෝත්තර මගට හේතු වෙන බුද්ධ වචනේ ඇහුවනම් ඔබ තුලින් ඔබ ප්‍රශ්න කරන ගතිය, ඔබේ අදහස වැරදි බව, සක්කායවිච්ච කැඩෙන විදිහට විචක්ෂණ ගතිය, Taman දන්න රාමුවට ගලපන දෙ නෙමෙයි, Taman දන්න රාමුව වැරදි කියලා, Taman ලේබල් කිරීම ඉක්මවන ගතිය. අන්න ඒ විචක්ෂණ ගතිය එන්නට ඕන. එතකොට මානසිකාව අරමුණක් හරියි කියන දැන් අපි Taman දන්න රාමුවක් ගලපන්නේ තමන් දන්න පද පද පද ප්‍රතිරූපකයක් දාගන්නේ මනසයි මනෝ අරමුණයි මනෝ විඥානය එකතු වෙලා ඒක හරි කියලා මේක දාගෙන යන්නේ. නමුත් එතනක් තියෙන්නේ මොකද්ද මගේ දෙයක් හරිවා වෙලා කියන්නේ. මේ ඔක්කොම ඉක්මවන විදිහේ ආධ්‍යාත්මික හික්මීමක් හම්බෙන්නට ඕනේ. තමා වැරදි බව හම්බ වෙන්නේ. ඒකයි අනිත්‍ය බව හම්බ වෙනතරදී අනාත්ම බව හම්බ වෙන්නේ. මෙන්න මේක හම්බ වෙන දෙයක් හම්බ වෙන්නට ඕනේ. අන්න ඒක තමයි හරියට ධර්මයේ ඇහුවා වෙන. හොඳයි සර්වන් සන්නයි තවත් මොන හරි මම හිතන්නේ තව අපිට සුළු කාලයක් තියෙනවා විනාඩි 10ක් විතර වගේ කරුණාකර ප්‍රශ්න යොමු කරන්න. සර්වන් සන්නයි. දැන් ප්‍රශ්න නැචින්ද ඔව් අහන්න පුළුවන් තුරානි ඊරොන් සර්ණයි. ස්වාමීන් වහන්ස දැන් එතකොට මේ පටිච්ච සමුප්පාදය ක්‍රියාත්මක වෙලා ඒ වගේම සංඛාර දුක්ඛය ඇති වෙලා එතකොට පුද්ගලයෙකුත් හැදුනට පස්සේ තමයි අපිට කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ගැන කතා කරන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස. එතකොට ඒ වගේම එතකොට අපි මේ චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සමුදය විදිහට කතා කරන්නේත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ කියන්නේ මේ පටිසම් කියන්නේ පුද්ගලෙක් හැදුනට පස්සේ තමයි අපි මේ සංඛාර දුක්ඛය ඇති වෙන්න හේතුව තමයි අපි මේ දුක්ඛ සමුදය විදිහට එතෙන්දි කතා කරන්නේ නේද ස්වාමීන් වහන්සේ. අන්න ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ඇත්තටම දැන් ඒ හිතපු ක්‍රමයේ යම් හොඳයි. මොකද එහෙම හිතන්නට ඕනේ. අපිට දැන් අපි හිතමු පුජ්‍යලිය ගැනීම කොහොමද ලෝකේ වැරද්දනේ. ඒකෝට අපිට හම්බෙන්නේ හැබැයි පුජ්‍යලියකින් මේක කල්පනා කරලා. එතකොට එහෙනම් අපිට දැන් අපි හිතමු ජාති දුක, ජරා දුක, මරණ ශෝක, පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියලා මේ සියලු දුක ගත්තහම මේ සියලු දුකම මගේ දුකක් නේ. එතකොට එහෙනම් මගේ දුකක් ඇති උනේ කුමක් එක්කද? එක්ක කාමයක් ඇත්තටම කාමයන් කියන කාරණාව අපි ඉන්න නිසා කාමයට ඊළඟට අපි යමක පැවැත්මක් නැත්නම් අපි යමක් අයින් කරන්න ගන්න මේ ඕනම තණ්හාවක් එක්ක හැබැයි මේ ප්‍රතිබව හරියට හම්බ වෙනවා ඒ කියන්නේ ඔය ප්‍රතිබව ඔය විදිහට හම්බ වෙනකොට අන්න යාට හම්බ වෙනවා මේ සකස් වෙන ක්‍රියාවලියත් එක්ක මේ කාරණාවට පටිසමුප්පාදයෙන් ප්‍රතිවිච්ච බව අන්න එතන තමයි අනාත්ම බව හම්බෙන්නේ. එතකොට තව අපට ගොඩක් ඒකේ පැති හිතන්න තියෙනවා. ඉතින් අර ඒ තේරුම් ගත්ත කාරණාව ඒ විදිහට තේරුම් අරගෙන තවත් අපි එතනින් එහාට හිතන්න ඕන මොකද හේතුව ස්කන්ධ දුක කියන කතාව සත්‍ය විග්‍රහ කරලා පෙන්නනවා. ඒ කියන්නේ ඒ සකස් වීමේ දුකනේ. ඒක වෙනම දුකක් නෙමෙයි. අපිට හිතෙන එක වෙනම දුකක් කියලා. ජාති දුක, ජරා දුකින් වෙන වශයෙන් නේද දුක. සංහිත්තේනේ කියන්නේ. ඒක වෙන එකක් නෙමෙයි. මේ ඔක්කොම හකුරුවා කියුවා. එහෙනම් අන්න එතනදී මේ ස්කන්ධ දුක කියලා කතා කරනකොට මේ සකස් වීම නම් වූ දුක. එහෙනම් මේක සකස් වීමක් හම් වෙන්නට ඕන. අන්න හේතුප්‍රත්‍ය හම් වෙන්නට ඕන. එතකොට මේ හේතුප්‍රත්‍ය හම් වෙනකොට මේ තණ්හාව කියන කාරණා. මේ තණ්හාවේදී අර පටිච්චසමුප්පාද බවත් එක්ක සංස්කාර ක්‍රියාවලියත් එක්ක අන්න හම් වෙන්නට ඕන. එතකොට ඒකයි එතන චිත්තාසන සූත්‍රයේම එතන පටිසෝපාදෙම දාලා තියෙනවා තණ්හාව තුන විග්‍රහ කරන තැනට. එහෙනම් අර සම්පූර්ණයෙන් මම කියලා ගත්ත කාරණාවට එහා මේ සකස් වෙන ආකාරයක් හම්බ වෙන විදිහට එයාට නෝන හම්බ වෙනවා. ඉතින් ඒ ඒ කාරණාව තව ටිකක් ඉදිරියට කල්පනා කරන්න යොමු වෙන්න ඒකට පරිසම්පාද න්‍යාය එකතු කරගෙන එතකොට අපිට තව දුරටත් මේ බුදුරණවහන්සේගේ දේශනා පාදක කරගෙන ඕනෙන් ඉමසීම නැත්නම් තේරුම් ගත්ත දේ හරි කියලා අපි ගන්න කාරණාවෙන් ලේබල් කරන්නේ නැතුව නැත්නම් ගන්න දැනුමකින් දාන්න නැතුව තවදුරටත් හිතන්න ඕන ගතිය හම්බ වෙනවා. හොඳයි කොම් පින් ස්වාමීන් වහන්සේ මම හිතන හැටියට අපිට බොහොම ඉතාම සුළු කාලයක් තියෙන්නේ මේ උපාදානය ගැන කතා කරන ස්වාමීන් වහන්සේ මේ ditthi upadanaya ගත්තම සීලබ්බත අතවාද උපාදාන සියලු දෙයක්ම ඒ ditthi upadanaya ඇතුලේ තියනවාද කියලාත් හිතනවා ස්වාමීන් වහන්සේ එතන වෙන් කිරීමක් පෙන්වලා තියෙන්නේ මොන හේතුවක් නිසාද කියලා පිළිපොත් ප්‍රශ්නයක් ආවා ස්වාමීන් වහන්සේ ඒක ගැන පොඩි විවරණයක් කරොත් ස්වාමීන් වහන්සේ බොහොම පිටු තේරුවත් තමයි ඇත්තම ප්‍රබලව වෙන්නේ අත්වාදයක් එක්ක. මොකද අත්වාද උපාදානයත් එක තමයි දිට්ඨියට. මොකද අස්මානීය වෙමි කියන හැඟීම ඇතත් ඇති වෙනවා නිවෙන කම්ම. නමුත් ඇත නැත කියන දිට්ඨිත් එක්ක යන්නේ නැහැ. එතකොට අස්මානීය වෙමි කියන හැඟීම ඇති වෙනවා. නමුත් කාමයන් එක යන්නේ නැහැ අනාගාමී වෙන තැනදී. ඊළඟට ඇතනත කියන අන්ත සහ ඊළඟට සීල වෘත්ත කියන කාරණා මේ දෙකම එකම පැත්තක් එක තියෙන. එකයි සක්කායදිට දුර වෙනකොට දුර වෙලා යන්නේ. මමත්‍යත් එකමයි. එතකොට සක්කායදිට්ඨිය දුර වෙනකොට ගන්න එක වැරදි කියලා හම්බ වෙනවා මිසක් නොගැනෙන්නේ නෑ. මම කියලා ගන්න එක වැරදි කියලා හම්බ වෙනවා මිසක් නොගැනෙන්නේ නෑ. නොගැනෙන්නේ අන්න ඒක නොලැබෙන්නේ නිවීමත් එක්ක. මේ කියන මඤ්ඤණාව දුරු වීමත් එක්ක. එතකොට මේක නොගැනී තියෙන්නේ. එහෙම ගත්තහම ඇත්තටම ප්‍රබලම වෙලා තියෙනවා මේ දැන් දිට්ඨි උපාදානෙ සීලම්බත උපාදානෙ. දැන් දිට්ඨියට අපි ගත්තොත් දැන් කච්චනවත සූත්‍රයේ අතිසංචේව නැතිසංචේ. මේ අතනත් කියන එක ප්‍රබල දෘෂ්ටියක්. එතකොට මෙන්න මේ දෘෂ්ටියට නොයන ගතිය සක්කාය දිට්ඨිය ගැනීමත් එක්ක සිදු වෙනවා. ඊළඟට සීල වෘත්තියට නොයන ආරකන් සීලයක් බවට පත් වෙනවා. එතකොට අන්න එතෙන්දත් මේ මේ දුර වෙන ඒ සක්කායදිට කැඩීමත් එක්ක. ඊට පස්සේ කාමරාග කියන කාරණාව අනාගාමීතදී නැත්තම් කාමය කාමය කියන්නේ සංකල්පමීය රාගයක් එක්ක කියන්නේ. කාම ගුණ කියන එකත් එක්ක නෙමෙයි සංකල්පමීය රාගයක් එක්ක. ඒකෝට කාම උපාදානෙදී කාමය කියන්නේ සංකල්පමීය රාගයක උපාදාන. එතකොට එහෙනම් එතන යොමු වෙනකොට අන්න අනාගාමී වෙනසනදී ඒකත් දුර වෙලා යනවා. නමුත් එහෙනම් මේ අත්වාද කියන කාරණාව මම කියලා ගන්නවා කියන කාරණාව වෙමි කියන මාන්‍යතය නිවීම දක්වාම තියෙනවා. නම් පටිසමුප්පාද ක්‍රියාවලිය කතා කරනකොට ප්‍රබල වශයෙන් නිවීම දක්වාම පටිසමුප්පාදේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව උතුරු වෙලා තියෙනවා. අවිද්‍යාව ශේෂ වෙලා නිරෝධ වෙලා නැහැ. ඒකවල සක්කාය දිට්ඨිය කරනොත් ඊළඟට කාමරාගය දුරු වුණා. මේ සීලබ්බත මේ අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. මේ මේ කියන වඤ්ඤාණාව එක්ක එන පටිසමුපාදේ තණ්හාපත්‍ය උපාදාන කියන මේ ක්‍රියාවලියට කාමයන් එක්ක යොමු වීම නැහැ. ඒ වගේම ඇතනත කියන දෘෂ්ටි වලට ප්‍රධාන වශයෙන් මේකට ඊට පස්සේ ෘතය නැත්නම් විමුක්තියක් තමන්ට හොයන්න යම් ප්‍රතිපදාවක් කියන ප්‍රතිදේශ යොමු වීම. ඒ සියල්ලක්ම ඉක්මවනවා. නමුත් මම කියලා ගැනීම තියෙනවා. මේක තමයි හේමක සූත්‍රය. සුදරන් ලස්සන පැහැදිලිව හේමක වික්ෂුව මම වංචපාස්කන්දී මම කියන මම දකින්නේ නමුත් මේ මඤ්ඤණාව දුර වෙලා නැහැ කියන. මඤ්ඤණාව දුර නොවෙච්ච නිසා අමරහත් නැහැ කියන. එතකොට එහෙනම් අර මේ කියන මඤ්ඤණාව තමයි ප්‍රබල වෙන්නේ. එහෙනම් අත්වාද උපවාදාන කියන කාරණා තමයි මෙතන නිවෙන කම්ම ප්‍රබල වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ත්‍රිවංශ සරණ. ත්‍රිවංශ සරණ ස්වාමීන් වහන්සේ බොහෝ පිං අද දවසේදී මම හිතන්නේ අපිට ඉතුරු වෙලා තියෙන කාලය එපමණයි. දැන් අපි බොහොම සෑහෙන කාලෙක ඉඳලා මේ පරිසම්පාදය මේ අපේ ස්වාමීන් වහන්සේගෙන් මේ කරුණු බොහොම විස්තරාත්මකව අපි ටික ටික ටික හරි මේ ගැන අවබෝධයක් කරා යමින් පවතිනවා මම හිතන්නේ සියලුම අපේ මේ පින්වත් පිරිස මම හිතන්නේ සෑහෙන දුරට මේකේ කරුණු ගැන විශේෂ දැනීමක් ලබා ගත්තා. ඉතින් මේ සියලුම පින් මේ අපේ ස්වාමීන් වහන්සේට අපි මේ අනුමෝදන් වෙන්න අපි මේ අවස්ථාව උදා කරගන්නවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ දෙමාපියන්ටත් ගුරුතුන්ට සියලුම දෙනාටම අපි මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම නමස්කාර නමස්කාර පූර්වකව ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා. මේ අපේ අවසාන අධීරයේ පින් අනුමෝදන් සඳහා යෙදෙන මේ පිටුවන් සරණයි. බුදුරජාණන්සේගේ බුද්ධ වචනයක් අපි ඒ විදිහට සාකච්ඡා කරන්න යමු වෙලා අධ්‍යාත්මය තුළ බොහෝ පින් අන්න ඒකත් දේශනාවේ කියනවා බොහෝ පින් රැස් වෙනවා කියනවා යම් කිසි කෙනෙක් ඒ ධර්මය ඒ විදිහට විග්‍රහ කරන්න යන තැනදී සහ අපි ඒක තේරුම් ගන්න ඕනේ. ධර්මයේ හැටියට වෙන දෙයක් යොමු කරලා නැත්නම් අර ධර්ම ප්‍රතිරූපකයක් එක්ක විග්‍රහ කරනකොට විශාල අකුසල් රැස් වෙනවා. එහෙනම් අපි තුලින් අපි මේ බුද්ධ වචනයට ඉක්මවා යන තුරු මේ බුද්ධ වචනේ තියෙන දේ එකම කතා කරනකොට විශාල පිනක් එකතු වෙනවා තුන් මේ දැස් කරගන්න තුරු මේ සියලු පුණ්‍ය ධර්මයන් අයි බලමින් පින්කම් දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අපවත් වෙලා වසරක් සැපිරෙන අතිපූජනීය කටබුරුන්දී ඥානানন্দ නායක මහින්පාණන් අවශ්‍යට අනුමෝදන් වෙත්වා නිවිසන සිදුවු සියලු උපකාර වෙත්වා එවැගේම අපවත් වන පුත්තරණන් කුසල නායක ස්වාමීන් වහන්සේ අතුළු සියලු දිනාටම උතුම් ධර්මයෙන් සැනසෙන්න පරලෝ ජීවිතය සපවත් වෙන සියලු උපකාරයක් වෙත්වා එවැගේම අපි රැස් කරගත් සියලු කුණ ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් විත්වා උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ සීලකින් උපකාරයක් විත්වා ලෝක සාසනයේ සිටින ධර්ම විශ්මතු කරන මහයතිවරයන් වහන්සේලා ධර්ම සැනසෙන්න මේ සීලකින් උපකාරයක් විත්වා එවැගේම මේ සාකච්ඡාවට ආරාධනා කළා මේ දෙවන ගායන මහත්මයාට ලෝකී ප්‍රකාරයන් මස්තුක මහත්මයාට සීල් දනාටවත් වගේම මේ ධර්මයේ සඳහන් දැක්වීම ප්‍රකාර කරන විනාලක්ෂණ මහත්මාට කොමුදාවට ජාතිවාසීන් සිල්මාත්මා ආදී කොටස් සිල්මාල් කොමුදාවට ඒ වගේම අනිකුත් ප්‍රකාර දෙන ධර්ම ප්‍රචාරය කටයුතු කරන සෑම සිල්මාටම සවැදී කර ඔබ සිල්මාටම තුන් දහමින් සැලසෙන මේ සියලු දේවල් හේතු වාසනා වේවා සිල්මාට සත්‍යවත්